දැයි කරුණී අපේ සංගරත්නයේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් නිස්සන්වනේ බ්‍රහස්පතිදා ධර්ම දේශනාවට කාලය අරගෙන තියෙන්නේ ගන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් ධර්ම දේශනාව සඳහා සියලුම දෙනා වහන්සලා tempත් වෙලා සාදුකාරය පවතුණා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ථංගමෝ ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්ථංග මොහෝති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සූත්‍ර පාඨය මම උපුටා ගන්න ලද්දේ අපි පසුගිය වාර කීපෙදීම ඉදිරියෙන් තියාගත්ත අග්ගිවච්ඡ ගොත්ත සූත්‍රයෙන් ඒක මජ්ක්‍ධිම නිකාය සංග්‍රහ වෙලා තියෙන මධ්‍යම ප්‍රමාණයේ දිග ඇති සූත්‍රයක්. ඒකෙදී මේ වච්චගොත්ත කියන වච්චගොත්ත කියන ගෝත්‍රයේ අග්ගි කියන බ්‍රාහ්මණයා නැත්නම් අග්ගි වච්චගොත්ත කියන බ්‍රාහ්මණයා ਸਰවචනාංශයේ සමීපයට පැමිණිලා අතගාල නමුත් පොඩි කෙනෙහිල්ලක් කරනවා වගේ කෙනෙහිල්ලක් නමුත් අතගෑමනක් කරනවා වගේ එවකට ඉන්දියාවේ පැවතිච්ච දාර්ශනික පරිශදවල තිබිච්ච ප්‍රශ්න ਸਰවචනාංශය ඉදිරිපත් කරනවා ඒ මොකද මේ ප්‍රශ්න සදාකාලික ප්‍රශ්න ප්‍රශ්න මිස ඒකට උත්තර නැහැ. ඉතින් හැමදාම ඒවම සාකච්ඡා කර කර උගත්තු දම් සභා මණ්ඩලවල කාලය ගත කරන මේ බමුණත්වයට සම්බන්ධ වෙලා ඇති ප්‍රශ්න දාන්නෝ. නමුත් උත්තර නැති නිසා සර්වඥතා ඥාණිය ඇති සර්වඥාන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රශ්න අහනවා. ඉතින් සර්වඥාන්සේ ඒකකටවත් බොහොම අහුවෙන්නේ නැති වෙන විදිහට අවිරුද්ධව උත්තර දෙනවා. මේ ලෝකයේ අන්තවත්ද අනන්තවත්ද ආත්මේ සදාකාලිකද නැත්නම් උච්ඡේදද ඒ උච්ඡේදයමයි ඇත්ත අනික් සියල්ල බොරුයි කියලා මතයක් තියෙනවා සරුවචනහන්සේ මොකද කියන්නේ සරුවචනස් කියනවා මම උච්ඡේදවාදියක් නෙවෙයි උච්ඡේදවාදයමයි ඇත්ත එයින් පිට සියල්ල බොරුයි කියන මතය ගන්නෙත් නැහැ ශාස්ත්‍රද මාතයමයි ඇත්ත එයින් පිට සියල්ල බොරුයි කියන මතයක් ගන්නෙත් නැහැ ලෝකේ අනන්තයි කියලා ගන්නෙත් නැහැ අන්තයි කියලා ගන්නෙත් නැහැ ආදි වශයෙන් ඒකේ ප්‍රශ්න 10කට උත්තර දෙනවා. ওই බමුණා ඉදිරිපත් කරන ඒ යෝජනාව විස්තර කරන්න කැමති නැහැ කියලා. ඉතින් සරුවචන ඊට පස්සේ බමුණා අහන මම දැන් ප්‍රශ්න 10ක් ඇහුවා. ඒ ප්‍රශ්න 10ටම ඔබ වහන්සේ නෑ නෑ නෑ නෑ කියලා උත්තර දුන්නේ. නැත්නම් අවිරුද්ධව උත්තර දුන්නේ. ඉතින් ඒක නිසා සරුවචන් වහන්සේත් ඔව් කියන ප්‍රශ්නයක් ලෝකයට කියලා දෙන යමක් තියනවාද කියලා. ඉතින් සරුවචන්සේ කියනවා ඔය කියන දික්ටි එකකටවත් මම අහුවෙන්නේ නැහැ. ඒක බොහොම දාර්ශනිකයි. ගැඹුරුයි වගේ පේනවා. ඇතුළතක් කෙලවරක් කරගන්න බැරි බවක් පේනවා. නමුත් මට පේන්නේ ඔක්කොම නිකන් දෘෂ්ටිගතව තියෙන දේවල්, මුලක් දන්නේ නැති, අගක් දන්නේ නැති දේවල් ප්‍රපංච කිරීම විතරයි. මමත් මේ ලෝකේ කියන දෙයක් තියෙනවා. මම ලෝකෙට උගන්වන පණිවිඩයක් තියෙනවා. ඒ පණිවිඩය තමයි මේ චතුරාර්ය සත්‍යය. මේ තියෙන්නේ මේ දුක මේකේ තියෙනවා මේ දුක නැති කරන්න හැටි මිස ඉන් එහාට ওই කියන mati ওই මතාන්තර වමුණු මත ඕවට මම එකඟ වෙන්න යන්නෙත් නැහැ විරුද්ධ වෙන්න යන්නෙත් නැහැ ඔයා ළඟ තියෙනවද මට ප්‍රශ්නිකුත් නැහැ කියලා සරුවචනාංශයේ Taman කිව යුතු ඇතයි කියන යමක් තියෙනවනේ සරුවචන දේශනාවක් එහෙම නැත්නම් සරුවචනාංශයට මේ එතෙන් දාපු නැති අයට කියන්න යමක් එහෙම එකක් තියෙන ඇත්තටම සරුවචනාංශික අපි ඒකට සාසනය කියලා කියනවා ශාසනිකයක් ගැන පණිවිඩය. ඉතින් අපේ ඒ අග්ගිවච්ඡගත බ්‍රාහ්මණයා සර්වචනාංශෙත් අතර ඇතිවෙච්ච මේ දෙබස ඇයි අපට අදාළ වෙන්නේ කියලා බැලුවොත් මේ සර්වචනාංශට කියන්න ඕන පණිවිඩය තබා අද බෞද්ධයෝ මොකද්ද කරන්න කියලා බැලුවොත් අග්ගිවච්ඡ බ්‍රාහ්මණගත බ්‍රාහ්මණට වැඩිය දුර්වලයි. සර්වචනාංශේ කියන්න හදන කාරණාව නෙවෙයි <clears throat> මම උන්වහන්සේට කියන්නට ඕන කාරණාවට වඩා මේ අහල පහල තියෙන දේවල් අල්ලගෙන තමන්ගේ කාලය නැතිනාස්ති කරමින් මේක බුද්ධ දේශනාව මේක බුදු මේක ධර්ම මේක සංගය කියලා හුවා දක්වන්න ගියාම ඒක ඉතින් එක විදිහකට ਸਰවචාන්ස කරන නිග්‍රහයක් වෙනවා. ඒ බුද්ධ අනුසතියක්වත් බුදු ගුණ මෙනෙහි කිරීමක් වෙන්නේ නැහැ. නමුත් ඒක අර සද්ධාහ නිසා පේන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා නෑ නෑ මේක තමයි අනිවාර්යෙන් බෞද්ධ විශ්ින් කළ යුත්තේ කියලා. ඉතින් ඒක ගැන හැඟීමක් හැඟීමකට වඩා කරුණු කාරණා එදත් පැනිලා තියෙන ඇති. අද මේ වෙනකොට අවුරුදු 2600ක් යනකොට ඒක ඒ తত্ত্বය එදාටත් පවතින බව ආනන්ද හැඳුරට මතක් වෙන්න ඇති. ඒකයි මේ මේ වචන මේ ප්‍රශ්න 10 උත්තර නිවැරදි ප්‍රශ්න 10 සූත්‍රයකට දාලා ඒ සූත්‍රය හරහා ਸਰවචනාංශගේ මතය අපට කියලා දෙන්න හදන්නේ අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දුකත් දුකේ නැති කිරීමක් පමණයි. ඉන් අපිට දේවල් ඔක්කොම ඒක හුවා දක්වන දක්වන නිදර්ශන රූපක උපමාන උපමා මිස කිව යුතු කාරණාව ඒක නෙවෙයි. ඒ නිසා මේ අග්ගිවච්ඡ ගොත්ත සූත්‍රය හරහා ඒ අතක්කාවචර අතක්කාවචනේ උත්තර නොදෙන ප්‍රශ්න 10 පැත්තක තියලා ඒ ප්‍රශ්න හරහා ਸਰවචන්නාංශේ වෙලාව ආපුවාම ඥානෙ මෝරපුවාම අපි දැනගත්තොත් හොඳයි කියන කාරණාව බුදුහාමුදුරුවෝ අග්ගිවච්ඡ ගොත්‍ර කියෝපේක ආනන්ද ස්වාමීන් මතක තියාගෙන ඉඳලා සංගායනාවට ඉදිරිපත් කරලා සංගායනාවේ එදා පටන් අද දක්වා මහතිරුණාසලා කටපාඩම් කරලා අද දක් අපට පේන්න තියෙනවා ඒ අග්ගිවච්ඡ ගොත්‍ර කියන මිත්‍යාසුටික බ්‍රාහ්මණයත් කැමති වුණා ආනන්ද ස්වාමීන්සෙත් කැමති වුණා 500ක් සංගීතකාරක මහරහතන් වහන්සේලාත් කැමති වුණා ඊට පස්සේ සංගීතන මෙච්චර ගාණක් තිබ්බා දැන් මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තිනවා මේ කාටවත් විරුද්ධ වෙන්න බෑ. ඒක නිසා අපිට තේරෙන්න ගන්න ඕනේ අපි දවස පුරා ගත කරන විශේෂයෙන් මේ වගේ බණක භාවනාව ගත කරනකොට කොච්චරක් මේ ਸਰුවච්චන් වහන්සේ සඳහා අපකප වෙලා සිල් අරගෙන ගත කරනකොට කොච්චරක් මේ ਸਰුවච්චන් අපිට කියන්න හදන පණිවිඩයට අනුයාතව ගත කරනවද නැත්නම් අපි ਸਰුවච්චන් වහන්සේට උගන්වන්න හදනවද කියලා. හුඟක් වෙලා කරන්න හදන්නේ ਸਰුවච්චන් වහන්සේට උගන්වන්න හදනවා. ਸਰුවච්චන් වහන්සේගේ මුඛයට මේක ආරූඪ කරලා අනේ මෙහෙම බුදුහාමර කිව්වයි කියලා අපි කියන්න හදනවා. ඒක සාහසික වැඩක්. ඒකට හිතෙන්න ඕනේ බුදුරජාණන් අපවත් වෙලා පිරුණම් පාලා කියලා. උන්වහන්සේ පිරුණම් පාලා නැහැ. උන්වහන්සේගේ තෙද එදා වගේම අදක් තියෙනවා ධර්මයේ තුල. ඉතින් ඒ නිසා එහෙම කියේ නැත්තන්ගේ යටි අදහස මොකද්ද කියලා බලනකොට බුදුජානන්සේ ලෝකෙට පහළ වෙච්ච ශාසනයට නෙවෙයි යත්තන්ට තියෙන යත්තන්ට වෙන මොකද්දෝ සම්පාදනය කරගන්න දෙයක් තියෙනවා. පෙන්වුවා දක්වන්න දෙයක් තියෙනවා. නමුත් ඒගොල්ලෝ එහෙම කිව්වට අවංකව භාවනා කරන කෙනෙක්, අවංකව මහානකමක් කරන කෙනෙක්, තපතක් රකින්න කෙනෙක් යෝගාවචරයකට මේ ඔක්කොම අවුල්පාසාස්සේ මේ කොහොමද මේක තෝරාගන්නේ කියන එක අහිංසක පැත්තෙන් බලනකොට ආධුනික පැත්තෙන් බලනකොට අසරණයි. ඉතින් ඒ නිසා ගොඩාක් කියවලා ගොඩාක් භාවනා කරලා තමන්ට ටික ටික ටික ටික හෝ ලැබෙන භාවනා ප්‍රතිඵලano තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිවනක ලකුණු පෙර නිවනක පෙරමග ලකුණු පෙනෙන පූර්ව නිමිත්ත පේන පාරේ මේ ඔක්කොමත් පාවිච්චි කරලා අවශ්‍ය සාරය අරගෙන යනවා කියන එක <clears throat> ගඟට ගිහිල්ලා ඉන්නවා වගේ. ගඟට වැටුණොත් යන්නම් ගහගෙන තමයි. ගඟේ තියෙන ඒ සැඩ පහර නිසා. <clears throat> නමුත් ඉහළට පීනණ්ඩයි මේ බුදුරජාණන්සේ අපට මේ මේ ඔක්කොම ASCII හංගලා හංගලා හංගලා කාරණාව කියන්නේ. ඉතින් ඒක නිසා සරුවචන සඳහන් කරලා තියෙනවා මම මේ මිනිස්සෙන්ට කියන්නේ එහෙම නැත්නම් මේ නිවන් දකින්න කැමති මිනිස්සෙන්ට කියන්නේ දැකිය යුත්තනම් එහෙම නැත්නම් මේ භාවනා කළ යුත්තනම් අසාගත යුත්තනම් කල්පනාගත කරගත යුත්තනම් ඉති රූපං මේ සාරි මිනිස්යා කියන පංචවෝකාර සතා තුල රූපේ කියලා කොටසක් තියෙන එක වේදනාව නෙවෙයි සංඥාව නෙවෙයි සංස්කාර නෙවෙයි විඥාන නෙවෙයි ඉති රූපං කියලා අන්නේ දේ කොටස ඥාණයේ මේකට දැනගැනීමේ හැකියාව මිනිසෙකුට තියෙනවා. ඒ වෙන් කළ දැනගන්නේ ඒකට ප්‍රේම කරන්නවක්වත් ඒක ලාච්චුක දාලා ලොක් කරලා මේ කරඬුවක් වගේ ධාතුවක් වගේ තැම්පත් කරලා තියන්නත් නෙවෙයි. ඒ රූපයේ හට ගැනීම දකින්න නම් රූපේ වේදනාවෙන් සංඥාවෙන් සංකාර විඥානේ වෙන් කරලා ඒක දකින්න ඕනේ. ඒක හරියට රෝගයක් ඇති කරන රෝග බීජය ආරම්භයේ දැක්කොත් විතරක් රෝග ලක්ෂණ මතු කර ගන්න පුළුවන්. රෝග ලක්ෂණ හරහා හරියට නියම රෝගේ මතු කර ගන්න පුළුවන්. ඒකට බීජ දීපුවා රෝගේ සනීප වෙනවා. නමුත් මේ අනිකුත් රෝග ලක්ෂණ සහ දෙවෙනි ආසාදනත් එක්ක කටයුතු කරන්න ගියොත් අපි රෝග ලක්ෂණ යට කරාට රෝගේ නතර වෙන්නේ නැහැ. ඒ නිසා මේ ඉති රූපං කියලා බලන්නේ ඉති රූපං කියලා අපි මේ දාර්ශනික වශයෙන් වෙන් කරගන්නේ වේදනාවෙන් සංඥාවෙන් සංකාරයෙන් විඥාණයෙන් ඒකේ හට ගැනීම බලන්නයි. මේ කලවමේ තියෙනකොටත් හට ගන්නවා. නමුත් ඒක දැක්කට දැක්කයි කියන්න බෑ. මොකද ඒක වෙන් කරලා පරිච්ඡේද කරලා පරිච්ඡින්න කරලා හට ගැනීම දැකලා නැති නිසා අපි පඳුරට හාවට ගහන පඳුරට වදිනවා. මේ පඳුරෙන් හාව වෙන් කළ දැන ගැනීමට කියනවා පරිච්ඡින්න ඥානය කියලා පරිච්ඡේද ඥානය කියලා. ඒකට කියනවා ඉති රූපං. හැම හැම සංසිද්ධියකම හැම අත්දැකීමකම හැම අත්විඳීමකම මේ නාම රූප දෙක තියෙනවා. මේ කොටස රූප කියලා දැනගන්න ඒ රූප ඇවිල්ලා කියන්නේ මේ මම ආව බඩක් බලන්න මෙන්න මගේ හැටි කියලා කියන්නේ. ඒක තියෙන්නේ නාමත් එක්ක පටලැවිලා. ඉතින් ඒක ඥානයෙන් වෙන් කළ දැන ගැනීමට රූප පරිච්ඡේද ඥානය කියලා කියනවා. ඒ රූප පරිච්ඡේද ඥානෙ දැකවත් දකින්නකොට ඒක සුද්ධ වාසයෙන් හට ගන්න හැටි. කලවම් වෙලා වේදනා සංඥා සංකාරත් එක පටලවගෙන නෙවෙයි රූපේ රූපේ වශයෙන් හට ගන්න හැටි දකින්න එක හරියට මේ ලෝහ අතරේ රත්තරන් ටික වෙන් කරගත්තා වගේ. එතකොට ඒකේ වටිනාකම වැඩි. රත්තරන් මොනවා කලවම් වුණත් මාත්තු වෙනවා. එතකොට අර කැරට් 24 කියන්නේ නැත්නම් දඹ රත්තරන් කියන්නේත් නැහැ. එතකොට වටිනාකම අඩු වෙනවා. ඒ නිසා රත්තරන් වෙන් කරගන්න වෙන් කරගන්න වටනාක වැඩි. රත්තරන් ගෙපා තඹ ගත්තත් එච්චරයි. තුත්තනාගා ගත්තත් එච්චරයි. යකඩ ගත්තත් එච්චරයි. කලවම් වෙච්ච ගමන් ඒකේ තියෙන ಗುಣ කෙලසෙනවා. තඹයි තුත්තනාගම එකතු කරලා පිටතල හදනවා. පිටතල කියන කලවමක් තමයි බව හැබෑව. ඒක මූලික ලෝහයක් මුල රවියක් නෙවෙයි. ඒකට ආවෙන්නේ කුණම ගැත් වෙනව මේ කතා කරන්නේ මේ තුත්තනාගම් මේ තම මේ රත්තරන් කියලා මේ වෙන්කොට දැනගැනීම තමයි අද තියෙන විද්‍යාව ඔච්චර දියුණුනේ. ඒක බුදුරජාණන්සේ ඉස්සල්ලාම අපිට පෙන්ලා දුන්නේ මේ නාම රූප දෙකෙන් මේ රූපේ වෙන් කළ දැනගන්න. රුප්පන ගතිය, කුප්පන ගතිය, පෙරලෙන ගතිය, විපරිණාමයටපත් වෙන ගතිය. ඒකේ ඒ ඝන කොටසක් තියෙනවා. නැත්නම් මේ හැප්පෙන ඕලාරික කොටසක් තියෙනවා. ඒ කොටසට රූප කියලා කියනවා. ඒකද එතකොට කොතනක හෝ අත්දැකීමක් ලැබනකොට ඒ අත්දැකීම අනිවාර්යයෙන්ම ඇති වෙන්නේ රූප කොටසක් එක්ක. එතකොට මේ අත්දැකීමයි රූප කොටසයි සමව හට ගන්න. එතකොට අත්දැකීමක් පිළිගන්න බෑ රූපයක් නැතු රූපයක් පිළිගන්න බෑ අත්දැකීමක් නැතු. රූපේ තියෙන රූපණ ගතිය, කුප්පණ ගතිය, ඉද්දන ගතිය තමයි අත්දැකීම. වෙන්නේ අත්දැකීමට අදාළ රූපයක් තියෙන. ඒතකොට දැනගන්න මේ අත්දැකීම එකක් රූපේ වෙනස්. දැන් අපි අත්දැකීම රූපේ කියලා පටලවා ගන්නවා. රූපේ අත්දැකීමකට පටලවා ගන්න. ඒක රූපෙත් එක්ක වෛර කරනවා. අත්දැකීමත් එක්ක තියෙන වෛරයට රූපත් එක්ක වෛර කරනවා. ඒ නිසා අපි දෙමාපියන්ගේ වැරද්දට දරුවෝ මරනවා වගේ වැඩක් ඇහැල පොළ දිසාවේ වැරද්දට මද්දු බඩ මරන. ලොකු බණ්ඩ මරන. ඇහැල පොළ කුමාරි හැම මරන. ඒක තමයි අපි අතින් වෙන්නේ. නමුත් ඇහැල පොළ දිසාව කොහෙද? වෛර තියෙන එකත් එක්ක. අන්‍යෝගේ රාජ උදාහසට ලක් වෙලා තිනවා. අත්දැකීම එනකොට රූපෙත් එක්ක වෛර කරනවා. රූපේ එනකොට අත්දැකීමත් එක්ක වෛර. ඉතින් මේ දෙක වෙන් කරන්න පුළුවන් හොඳ සතියකින් හොඳ සමාධියකින් මේ කිරෙන් වතුර වෙන් කරලා හංසයා බොන්නා වගේ දෙක වෙන් කරගන්න පුළුවන් හිතට අරහත් කියලා කියන. සුද්ධයි, පිවිතුරුයි, පූජනීයයි. දෙකම කලවම් කරලා මේක තමයි මේක අත්දැකීම කියලා කියනකොට නාම රූප පටලවිලා නම් ඉතින් මනුස්සයා එලහර කමීහර කඳුරන්නේ නැහැ. අලකොල මීනකොල දන්නේ නැහැ. එයා මොකද්ද කතා කරන්නේ කියලා එයා දන්නෙත් නැහැ. ආගෙන ඉන්න එක දන්නෙත් නැහැ. ඒක තමයි අපි සම්මුති භාෂාව කියන්නේ. මොකද පරමාර්ථ භාෂාවට නැත්නම් ආර්ය විවහරයට යනකොට ඉති රූපං එතකොට මේ රූපේ දකින්නට ඉති රූපස්ස සමුදයෝ මේ රූපේ හට ගැනීම. මේ රූපේ සහ රූපේ හට ගැනීම දකින්නට හිතනවා රූපයට ප්‍රේම කරනවා භෞතිකවාදයකට වැටෙනවා. නමුත් ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ හටගත්තා වූ රූපේ දිහා ඉති රූපස්ස අත්ංගමෝ කියනකම් බලනින්නයි. අන්න ඒකට කියනවා නිරෝධ සත්‍ය කියලා. ඒකට තමයි නිවන කියන්නේ. ඒක නිසා යම් තැනක රූපේ සහ රූපේ හටගන්ම දකින තාක්කල් සංසාරේ කියනවා. සමුදේ දකින පැත්ත. බදා ගන්න පැත්ත, රැස් කරන පැත්ත. යම් වෙලාවක මේ හටගත් ආරූපය වෙන පරිබාහිර බලපෑමකින් තොරව ඒක ඒක විසින්ම විනාශ වෙලා යන හැටි දකිනකොට ක්ෂය වෙලා, වැය වෙලා නැති නැස්ති වෙලා යනකොට ඒකට කියනවා නානා නානා භව විනා භව කියලා. විනාශ බවටපත් වෙලා විනාශ වෙලා යනවා. ඒ භාවයේ දකින්නකොටත් කලබල නැතුව මේ හටගත් ආරූපේ තමයි මේ නැහින්නේ. ඒ රූපේ හැටි රූපේ ආවේනික ලක්ෂණයක් තමයි හට ගන්නා ස්වරූපයක් තේනවා නැති වෙන ස්වරූපයක් තියෙනවා. නමුත් අපි හැම වෙලාවෙම මෙතෙක්ල් සංසාර දැකලා තියෙන්නේ හට ගන්න පැත්ත විතරයි. එතකොට සාස්වත දිට්ඨියට වැටෙනවා. හට ගන්නවා හට ගන්නවා හට ගන්නවා හට ගන්න ඔක්කොම කියනවා වගේ. මොකද එයා නැති වෙනවා බලන්න කැමති නැහැ. නමුත් යම් දවසක ඒ හට ගන්නා පැත්ත නිසා තමයි අපි මේ ජඩකම් කරන්නේ, චපලකම් කරන්නේ, ලෝභ දෝෂ ඇති කරවන්නේ, තණ්හා මාන දිට්ඨිය ඇති කරන්නේ ඔක්කොම තියෙන නිසා අපි හට ගන්න පැත්ත බලනවා වගේ බැලිල්ල ඉක්මවල නැත්නම් හරහා ගෙවෙන පැත්ත බලන තරමට බුදු කෙනෙක් අහලා බුදු කෙනෙක් දැකලා බුදු කෙනෙක් උපදේශය අහලා ඉති රූපං ඉති සමුසත හමුදයෝ හරහා ඉති රූපසත්තංගමෝ දැක්කොත් මේ නැති වෙලා යන දෙයට මොකටද ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන්නේ ඒකට මොකටද තණ්හා කරන්නේ එහෙමද මේ චපලකම් කරන්නේ මොකද ඒ රූපය එහෙම අල්ලලා තියාන තරම් චපලකමක් කරලා රඳවලා තියාගන්න තරම් වටන දෙයක් නෙවෙයි ඒක නිසා මේ අත්ංගමේ දැකීම වනස්හිතවිල්ලක් නෙවෙයි. නාස්තික දෘෂ්ටියක් නෙවෙයි. විනාත හැඟීමක් නෙවෙයි. ඒක නොදැක ඉන්න බෑ. මේ රූපයය මේ රූපේ හට ගැනීමයි කියන කාරණා දෙක දක්වපු වෙනවා. ඉතින් බුදුරජාණන්සේ ඉති රූපස අත්ංගම උගන්වන්නේ අන්තිමට. ඒකට සුදුසුකම තමයි රූපය අනිත්‍යවයි වෙන් කළ දකින්න ඕනේ. ඊට පස්සේ මේ රූපේ හට ගැනීම දකින්න ඕනේ. ඒ දෙක අපි ආශා කරන දේවල්. බබෙක් හම්බ වෙනවා දකින්න හරි ආසයි, රජයක් පිටුනවා දකින්න ආසයි, කොණ්ණගිලක් හදනවා දකින්න ආසයි, පාරක් කපනවා දකින්න ආසයි, නම පාර කැඩෙනවා දකින්න ආස නැහැ. කොණ්ණගිල විනාශ වෙනවා දකින්න ආස නැහැ. ළමයා මැරෙනවා දකින්න ආස නැහැ. ඒව ආවමංගල්‍ය කරනවා. ඒක කාට හරි හේතු කරනවා. මේ රජේ හොඳ නැහැ, පාර කැඩිලා. එහෙනම් මේ කොණ්ණගිල්ල හොඳ නැහැ, වඩුව හොඳ නැහැ. කොට්නගිලි කාර්යය හොඳ නැහැ. මේ හදන දෙයක් හැම කැඩෙනවා. ඉතින් ආයෙ වඩුව කොයි එක වුණත් ඔක් කැඩෙනවා. ඉතින් අන්නේ වගේ මේ කැඩීම පැත්ත බලන්න කිව්වොත් අපිට තේරෙනවා ඒකට අකමැත්ත නිසා අපි කවුරු හරි කොනේ ඉන්න බණ්ඩියෙක් හොයන ඉන්න ඌට දෙකක් කනලා දාලා ප්‍රශ්නේ උගේ ඔලුවට දාලා නිකන් ඉඳහන. අත්ංග මේ දැක්කනම් එයාට පේනවා රූපේ හැටි ඕකයි. ඒ නිසා රූපේ මේ විනාශ වෙන භාවේ නානා භාවේ විනා භාවය කාගවත් දෝෂයක්වත් හූනියමක්වත් අපලයක්වත් නෙවෙයි රූපේ හැටි. ඒක දක්නාසුලව කටයුතු කරා නම් ඊගව දාස්සේ රූප නැතුව ජීවත් වෙන්න බෑ අපිට. නමුත් මේ රූපය සර්ව සාකල්ලියෙම සුබ සාධනය කරන එකක් නෙවෙයි නැතුව බැරි යකෙක්. අවශ්‍ය විදිහට පාවිච්චි කරපුවා කල්ලාන කතන්දර උතන්න එපා. ඕකල්ලාන නඬු සරුවල් නඬු සරුවල් නඬු සරුවල් කරන්න එපා. යන්න නපා. ඒ ඒකේ විනාශය නඬු සරුවල් කරන කාරණාව නෙවෙයි අනිච්ච දුක්ඛ අනාත්තං අදා ගන්න කාරණාව. තේරුම් ගන්න කාරණාව කියලා ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ථගමෝ ඉති මේ ඉති රූපං කියන කාරණාව අපි හිතන අපි දන්නවයි කියලා. ඌ රූපේ නම් මොකද්ද අපි දන්නවනේ කියලා. නමුත් දන්නවා මේකේ තියෙන කලවමේ පුළුවන් නම් හරියටම පරිචීත කරලා පරිචින්න කරලා මේ අදාළ වෙලාවේදී මොන රූපය අල්ලාගෙනද මගේ හිත තියෙන්නේ මගේ ආත්මය තියෙන්නේ කියලා බලන්ඩයි අපි මේ පරියන්කයකට වගේ තැනකට ගිහිල්ලා ඇත් දෙක වහගෙන ලෝකේ පොඩ්ඩක් අයින් කරලා මේ කයට අදාළ රූප වලට විතරක් අපි සීමා කරනවා. මොකද මුළු ලෝකෙම අල්ලගත්තොත් දඩංගොඩ බදාගත්තා වගේ මේක ඉවරක් කරන්න බෑ. ඒක නිසා අපි රූපය අවබෝධ කරන අදහසින්ම වේවා මේ ඉඳගෙන බලනවා කය හිතින් ස්පර්ශ කරලා මේ කයේ තියෙන මොන රූපේද රුප්පන්නේ කියලා. මොන රූපේද මාව කුප්පන්නේ කියලා. මොන රූපේද පෙරලි කරන්න කියලා. එතකොට ඔන්න පස්ස හැප්පිලා එතන රුප්පණේ වෙන හැටි, කුප්පණේ වෙන හැටි, පෙරලි වෙන හැටි දකින්න ඉඳී තියෙනවා. ඒ මොකද ඉඳගත්තාම අපේ මුළු ඇඟම නෙවෙයි බුදාගෙන ඉන්නකොට බුදියාගෙන ඉන්නකොට වගේ හැපෙන්නේ. පතුල් දෙක විතරක් නෙවෙයි හිටගෙන ඉන්නකොට වගේ හැපෙන්නේ. වම දකුණ මාර වීම විතරක් නෙවෙයි ඇවිදිනකොට වගේ හැපෙන්නේ. මේ ඉඳගෙන ඉන්නකොට රූපණ තන, කුප්පණ තන, ඒ අදාළ රූප කොටස් දෙකක්, පටවි ධාතු දෙකක් පොළවේ පටවි ධාතුවත් කයේ පටවි ධාතුවත් කුප්පන කුප්පන හැටි දැක්කනම් හිතා ගන්න පුළුවන් දැන් මේ ඉඳී ගැනීම හරහා මට අසවල් රූපේ මම දැන් දන්නවා. ඒක මේ පොත් වලින් බල්ලා නෙවෙයි ඒ වර්තමාන මොහොතේ දකින්න හැටි. එහෙම නැත්නම් ඒක දිහා බලාගෙන ඉන්නකොට මේ වායෝ පොට්ටබ්බ රූපේ පුම්බරහකුලන හැටි, පිරිමදින හැටි, උණුසුම් සිසිල් වෙන හැටි, ප්‍රසාරණේ සංකෝචන වෙන හැටි දකින්න පුළුවන්. එතකොට අරකත් රූපය තමයි. ඉඳගෙන ඉනකොට මේ කලව ප්‍රදේශ පස්ස පොළොවේ හැදිනකොට හැපෙන රූපේ. එසේ ආශ්වාස ප්‍රශ්වාස කරනකොට මේ වැලි කඩදාසියක් අතුල්ලන්න වගේ හෝ නැත්නම් සියුම් වාතු ධාරාවක් නාසිකාභිත්‍ය හැප්පෙනකොට හෝ මේ රූප කොටසල ගැටුම ඝර්ෂණය කියලා මේක අපිට විද්‍යාව ගන්නනවා. මේ ගැටුම දකිනකොට ආයතන රූපණ ගතියක් තියෙනවා, කුප්පණ ගතියක් තියෙනවා, ඒක පීරිගාන ගතියක් තියෙනවා. ඉතින් මේ රූපේ අඳුරන්නේ පීරිගාන ගතියකින්, රූපණ ගතියකින්, කුප්පණ ගතිය නිසා අපි රූපේට දොස් කියනවා. සල්ලි කරදරේක බලන්න ගියාම පීරි ගෑවෙනවා. ඒක බලන්න ගියාම කුප්පනවයි කිය. ඒක බලන්න ගියාම රුප්පනවයි කිය. ඉතින් ඒ නිසා අපි හිතනවා භාවනා කරන රුප්පන කුප්පන ගතිය නැතුව වෙන වචනෙන් කියනවා රූප අඳුර ගන්නේ නැතුව නාම රූප අඳුර ගන්න හදනවා වගේ. ඉතින් ඒ නිසා රූපේට හිත යෑම කියන්නෙම රුප්පන කුප්පන ඉංජන චන්දන ප්‍රපංචන ගති. ඉතින් ඒක මේ සතිය තියෙන බාට ලකුණක් මිස රූපේ තියෙන දෝෂයක් නෙවෙයි. රූපේ කියන්නේ ඕකට තමයි. කැමති නම් හරි අකමැති හරි රූපේ ඔච්චරයි. එහෙනම් ඒකට යටිහිතේ අපි ළඟ තියෙන පුංචි ද්වේෂයක් මේ රූපේ දකින්නකොටම නැද්දකින් මේට වැඩි මුරුදු වෙන්න බැරිද මේකට වැඩි ප්‍රිය වෙන්න බැරිද කියලා ඒ රූපය නෙවෙයි දකින්නේ රූපේ මට හදා ගන්න ඕන හැටි පේන්ට ඕන හැටි මම පින් කරපු කෙනෙක් මසවල් කෙනෙක් ඇයි මට මෙච්චර මధుරෝ විදින්නේ ඇයි මට මෙච්චර පසරි දෙන්නේ ඇයි මගේ මෙච්චර කොන්දරි දෙන්නේ කියලා ඒ මතුවෙන රූප ලක්ෂණය ඉති රූපං කියලා දකින විදිහට නදකින් රූපං කියලා තමයි හිතේ නදකින් විතරක් කියලා හිතේ ඒ කියන්නේ අර රූපණ ගතිය කුප්පණ ගතිය මතුවෙනකොට අපි දන්නේම නැතුව ඒකට ද්වේෂය දාලා ඒ දැනීම රූපේ කියලා හිතලා අපි රූපෙට වෛර කරනවා ඒ නිසා ඉඳගෙන ඉනකොට දැනෙනකොට ඒ දරත ගති එහෙම නැත්නම් පීරිගය වෙන ගති ඒක භාවනා විද්‍යුණුවක්ය මේ රූපේ අඳුනා ගැනීම පළවෙනි පියවරය මේ සතියේ තියෙන බාට ලකුණක්ය ආර්යයන් වහන්සේලා මේක ප්‍රමෝදයට කරුණක් කරගන්නවා කියලා තේරුම් ගන්න කොච්චර කල් භාවනා කරන්න වෙයිද දන්නේ. භාවනාවම කරුවත් බණ ඇහුවේ නැත්තම් මේ කාරණාව හිතට වැදුනේ නැත්තම් දකින දකිනකොට රූපෙට පයින් ගන්න එක තමයි අපි කරන්නේ. මොකද ඉටි රූපං නෙමෙයි බලන්නේ නොදකින් රූපං කියන අදහසින්. දකිනකොටම රූපේ පිළිබඳ වෛරයක් එනවා. ඒ නිසාම සරුවචාන්සේ කියන උදේට සීලයක් අරගෙන සද්ධාවෙන් සතියෙන් ගිහිල්ලා රුප්පණ ගතිය දකිනකොට කුප්පන ගතිය දකින්නකොට, ඉද්දෙන ගතිය දකින්නකොට, විපරිණාම වෙන ගතිය දකින්නකොට ආ දැන් භාවනා හරි කියලා හිතාගන්න. ඕකට සද්ධාව පිහිටවන්න. දැන් සීලය 100ට 100ක් 100ක් හරි බව දැනගන්න. ඕක තමයි රූපය කියලා තේරුම් ගන්න යනවනම් අපි කොච්චර ඕක දැකලා ඇද්ද? දැක්කට කවදද අපි ඕක දැකලා සතුටක් ප්‍රමෝදයක් පහල කරගත්තේ. අපි වෙනකොට කොට කරන් දිනවා. මේ භාවනා කරනකොට ඉඳගෙන ඉන්නකොට හරි අමාරුයි. ගෙදර ඉඳගෙන ඉන්නවට වැඩියි. මේ දේවල් එනකොට දඬු කඳි ගැහුවා වගේ. කුඹුරු කොටනවා වගේ. ගස් නගිනවට වැඩිය අමාරුයි මේ නිකන් ඉඳගෙන ඉන්නේ. මොකද ඒකට ඒ තරම් සංසාරේ පුරාවට වෛර කරලා තියෙනවා. මේ තමන්ගේ රූපේ වෙනුවට අනුන්ගේ රූපයක්, ගෑණියෙක්ගේ රූපයක්, දේශපාලනඥයෙක්ගේ රූපයක්, නළුවෙක්ගේ රූපයක් දකින්නකොට අප්පා පුදුම ආසාවක් හිතෙනවා. අනේ මට එයා වෙන්න නැත්තම්, මට ඒ වගේ වෙන්න නැත්තම් කියලා මේ නොලැබිච්ච රූපය අනුන්ගේ රූපයක් තියා ප්‍රේම කරාට මේ නිවන් දකින්න තමයි නම් වෙච්ච මේ manussකයෙන් මතුවෙන අස්පනා පිට මතුවෙන වර්තමානයේ මතුවෙන රූපෙට වෛර කරන සතාට තමයි පුත්තජනයයි කියලා කියන්නේ. කිසි කෙනෙකුට නැතිකම නෙවෙයි තියෙන්නේ ආයකට වෛර කරන. ඒ නිසා හැම වෙලාවෙම නලියන. හැම වෙලාවෙම මෙහාට යනවා මෙහාට ඇවිත් බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඔබට නිවන් දකින්න බැරි ඉරියව් මාරු කරන්න හිඳයි කියලා. ඉරියව් මාරු කරන්නේ නැතුව හිටපන් නැතුව ඉන්න කොටත් රූපේ විසින්ම ඉරියව් මාරු කරනවා. ඒක මම කියන්න එපා. ආස්වාද ප්‍රසවාසයට මාරු වෙනවා. ප්‍රසවාසය ආස්වාදයට මාරු වෙනවා. පිම්බීම හැකිලීමට මාරු වෙනවා. හැකිලීම පිම්බීමට මාරනවා. කකුල වේදනාව ධානීය වේදනාවට යනවා. ධානීය වේදනාව උරහිතට යනවා. ඒක මාරු වෙන හැටි බලන්න උඹ මේක මාරු කරන්න එපා. මාරු කරුවොත් මේ සංකර භාවයේ තුල රූපේ වෙන් කර ගන්න බැරි වෙනවා. අන්නේ විතර බලන ඔබන මේකේ රූපේ තියෙනවා නැති තැනකින් හට ගන්න ගැතිය. මඩ වගුරකින් පෙන බුබුලක් එනවා වගේ. ඉඳපු ගමන් කුරුළු සද්දයක් ඇහෙනවා වගේ. ඉඳපු ගමන් ඉද්දෙන ගතියක් තියෙනවා වගේ. මේ මතුවෙන ස්වරූපේ තියෙනවා ඒක බ්‍රහ්මියෝ විසින් කරන දෙයක් වගේ හරි නෑ හේතු බල ධර්මිකේ වෙන්නේ. ඒක දිහා බලාගෙන උඹ හොල්ලන්න යන්න එපා. චේතනාපූර්වක මොහොත් කරනකොට දිහා බලනොත් ඒක පාට මතුවෙනවා. ආයතනික මතුවෙන. මේ මතුවෙන මතුවෙන එක දිගේ තමයි හිත දුවන්නේ. මකුළු දැල්ට ඇවිල්ලා සෙක් වහනවා දකින්නකොටම මකුළු ආයකට දුවනවා වගේ. ඉතින් ඒක දැනගත්තට පස්සේ හරි දැන් ඉතින් රූපෙටත් හිත ගිහිල්ලා රූපේ හට ගැනීමත් අතර මෙතෙන් තොරණක ලයිට් පත්තු වෙනවා වගේ බල්පත් වෙනවා වගේ ඔන්න තේරෙන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචර හොඳට මේ රූප කර්මස්ථාන බැඳෙනවා. සතිය පිහිටවනවා. ඊට පස්සේ ඒක බලහන් ඉන්නකොට යෝගාචර වෙන මේ නැති වෙනකොට මොකද වෙන්නේ? ඉන් නැති වෙන එකට ඊගාව නැති වෙන එකට හැංගිලා මේකේ ඊගාව ඇති වෙන එකට හැංගිලා මේක නැතිවීම සිද්ධ වෙනවා. අපි හැම වෙලාවෙම නැතිවීම නොදකින්ද නැතිවීම යටිපහුකරනද නැතිවීම පිළිබඳ අවිද්‍යාවෙන් තමයි ගත කරන්නේ. මතුවෙන දේ සිලිලාරයේ නිසා නැතිවෙච්ච දේ යටිපහුව කරනවා. අපි මේ කෑම කන්න තියෙන ආසාව කොච්චරද කියනවනම් වැසිකිලි අනේක අපිට මතක් වෙන්නේ මේ කෑම කන මේසේ වැසිකිලි කරන්න බෑ. ඒකට වැසිකිලියක් වැසිකිලියක් වෙනම එකක් තියෙනවා. ඒකට යන්න හරි ලැජ්ජාවෙන් යන්නේ. හංගගෙන යන්නේ. කෑම මේසේ නම් විරුද්ධව කාටවත් කතා කරලා ඉන්න කණ්ඩ කියනවා. ඒකම නැති වෙන තැනට යනකොට ආවෝ කතා කරන්නවත් එපා. ඒව මේ සභා මේ සભ્ય සත්‍යයන් වල කතා කරන දේවල්ද කියලා අසුචි පිට ගන්න කතා කරන්න කැමති නැහැ. මූත්‍රා පිට ගන්න එක කුණු හරපයක් කරගෙන තියෙනවා. මේ එකම තමයි. බොන දේම තමයි නැති වෙලා යන්නේ. දැන් මේක හම්බ වෙන එකට පාටි දානවා. අවමංගල්‍ය තින පොඩි දරුවන්ට ඕවා පෙන්වන්න එපා. ඒවා අපල දේවල් ඒවා වසන් ගන්න හදනවා. ලෙඩ වෙනේවා වසන් ගන්න හදනවා. නමුත් මේ ලෙඩ වෙන්නේ ඔය ආසරෙන් එකම තමයි. ඒකම තමයි වයසට යන්නේ. ගා ලෙඩ වෙන එක තමයි මැරෙන්නේ. මේ මැරීම අපි උප්පත්ති හරහා හංගන්න හදන එක තමයි තණ්හාවේ කෘත්‍යය. තණ්හාව උප්පත්තියෙන් උප්පත්තියට ගැටලනවා. උප්පත්ති සහ මරණය අතර තියෙන මරණය යටිපහුව කරනවා. ඉතින් කවදා හරි අර උප්පත්තිය හොඳට රූපේ බල බල බල බල ඉන්නකොට මේ මතුවෙන තාක් මේ දේවල් කොහෙද යන්නේ? මොකද වෙන්නේ මේවට? එයා සමාන ප්‍රදේශයක් නැරන. මෙරීම දකින්න නැතිකම බුදුජානක කියනවා විද්‍යාව ඒක භීතිකාවකට වැටලා තියෙනවා. නොදකින්නයි අපි මේ ලස්සන ගෙවල් හදාගෙන නගර හදාගෙන රූපවාහිනිය බල බල පත්‍ර බල බල ඉන්නවා නරක දේවල් අවමංගල්‍ය ආධාර සමිතියට බාර දෙනවා අවමංගල්‍ය අධ්‍යක්ෂකවරුන්ට බාර දෙනවා සෝම්පල්ලන්ට බාර දෙනවා ඒගොල්ල වෙනම සතු జాතියක් කියලා හිතනවා අපේ වැඩේ අපි ලස්සනට සුරංගනාවල කැමහන දරුවන්ට පෙන්වන්නෙත් නැහැ සුද්ධෝදන රජුරෝ මේ සිද්ධාර්ථ කුමාරට ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පැවිද්දෙක් නොපන්නන්ට අතුල්පුරේ හදලා තිබ්බේ ඕක තමයි බෞද්ධයත් අද කරන්නේ කතෝලික මිනිස්සු එක් කරන එක සාධාරණ. ඒගොල්ලෝ කියන දෙයියන් මාවපු ලෝකේ ස්වර්ගයක්. ඒකේ ලෙඩෙක් මහල්ලෙක් මලකදක් තියෙන්න බෑ. ඒ පල්ලිය වාර ගන්න ඕන. පාදරලා ගිහිල්ලා ලෙඩුන් සලකන්න ඕන. හැබැයි සමාජයට පේන්න තියන්නේ. සමාජයේ තියෙන ලස්සන ස්වර්ගයක් දෙයියන් මාවපු ලෝකේ. ඒක පූර්ණ නිර්මාණයක්. ඒකේ නරක දේවල් බෑ. නරක දේවල් පල්ලිය බාර ගන්න. ඒ කන්‍යාසෝහිදන් බාර ගන්න. සොහිරන් බාර ගන්න. ඒගොල්ලෝ වයසක කට්ටිය බලන්න, ලිඩ්ඩු බලන්න, සුව කිරීම කරන්න ලෝකේ ලස්සනයි. බෞද්ධය අද කොච්චර අමන වෙලා තියෙනවද කියනවනම් ඒකටනේ මේ ගිනියන්න හදන ආර්ථිකේ. ඒකනේ අපි මේ දේශපාලනේ මෙහෙවන්න හදන්නේ. ඒකනේ අපි සමාජය හදන්න හදන්නේ මේ ලෙඩෙක් මහල්ලෙක් මල කනක් නැති දුප්පතුන් නැති ලෝකයක් හදන්න කතා කරනවා. ඉතින් එක්කෙනෙකුට බෑ ඕක නතර කරන්න. මොකද එක්කෙනෙකුට පුළුවන් මතුවෙන රූපේ නැති වෙන හැටි බලන්න. නැත්තම් කොහෙද අලුත් එකක් මතුවෙන්නේ? අලුතෙන් මතුවෙන්නේ මැරිච් එකේ කාගෙන තමයි. ආන්න ඕක දිහා බලන්න පේනවා අපි මේ ඇතිවීම බලන්න තියෙන රුදා ආසාවත් නැතිවීම බලන්න තියෙන අකමැත්තත් නිසා අපිට නැතිවීම පේන්නේ නැති වුණාට නැතිවීම වළක්වන්න පුළුවන් එකක් නෙවෙයි. වහන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා ඕන කෙනෙක් ඇතිවීම දිහා බලන චිත්‍රපටි හදද්දී තමන්න පුළුවන්. ඒ ඒකේ මේ වසන් ගන්න හදන නැතිවීම එහෙ නැත්නම් මේ මුවා කරන්න හදන නැතිවීම වේශ නිරූපණය හරහා නැති කරන්න හදන මේ දීක නැති වෙන ස්වභාවය මතුවෙන සුළු බැලුවනම් අන්න බුදුහාම කියලා මම ඔන්න ඔකටයි ලෝකෙට ආවේ කියලා. නමුත් ඒක පේන්න තියෙන අපිට බුද්ධ ආගමට විරුද්ධව කරන කතාවක් වань. මොකද බුදුරජාණන් වහන්සේ මේ නැතිවීම පෙන්වන්න ආපු කෙනෙක් කියලා. අනික් ශාස්ත්‍රවල ඇතිවීම පෙන්වන්න කතා නිසා අපිත් හදනවා බුදු බුද්ධ තොරන් ගහලා ඇතිවීම පැත්ත පෙන්වන එක විතරක් කවදා හරි ගිහිල්ලා තියෙනද මන් දන්නේ තොරණ පිටිපස්ස පැත්ත බලන්න. ඔය තොරන් පෙන්නකොට හැමදාම තොරණයට තියෙන කාමරයක්. ඒ තොරණ කට ඕකේ කරන්නේ බොනේ එක. ඒකේ තමයි මුළු රෑම දූෂණ කරන්නේ. එළිය තමයි කාසි කැටේ හොල්ලෝල්ල තොරණ කවි කියන්නේ. තොරණ පිටිපස්සයි තොරණ යටයි පොඩ්ඩක් බැලුවනම් වෙන මාපායක් බලන්න ඕනේ නැහැ. තොරණ ෆ්ලෑෂර් කොටේ දැක්කනම් අන්න පේනවා ගිනි කසය කරකවෙන හැටි. ඒකේ නෑ බුදු රැස්වි දෙන්නේ. මහා කරගඳයි චරචරස් චරචරස් චරචරස් ගාලා වෝල්ටේජ් එක බැලන්ස් කරලා දෙනවා. ඔන්න තොරණයි. කවදාවත් ඒක පිටිපස්සේ බලන්න යන්න කැමති නැහැ. අර මොන රන්ටකොට පිටිපස්ස බලන්න යනවට කැමති නැහැ මොනරා. තොරංකාරයෝ කැමති නැහැ පිටිපස්ස බලන්න යනවට. ඒක අපාය. මෙතන ඉන්න කට්ටිය තොරන් හදලා තියෙනවනම් දැකලා ඇති. දන්නවා ඇති. ඕන ඕක නිසා මේ පෙන්වන්න හදන බල්බ් ටිකයි ඒකෙන් මේ බුදුහාමරට පණ පොලා පෙන්නුවාට පචයක් මම අපෑමක් ඕකේ මොකුත් නැහැ නිවෙනපත් වෙන බල්බ් ටිකක් තියෙනවා. ඒත් පත් වෙන කාලෙ විතරනේ අපිට පේන්නේ. කවදාකවත් ඒ බල්බ් වල නිවෙන දකින්න පෙන්වන්නේ නැහැ. මොකද වෝල්ටේජ් එක සමානව යන්න නම් මේක නිවෙනකොට තව එකක්පත් වෙන්න. නැත්තම් අහල පහල ගෙවල් වල ලයිට් වෙලා පහල යනවා. ඒ හැම වෙලාවෙම බල්බ් ගන්න පත් වෙලාම තියෙනවා. ඒක දිහා යනවා තොරම් දකිනවා, විතරු දකිනවා, මල් මාලා දකිනවා. ඉතින් කියනවා ෂෝක් පුදුරස් මාලාව උන්ට ශිල්පයක් හදලා තියෙනවා කියලා. ඒක එක්කක් දකින්න හැම අලුත් රංගනයකටම බල්බ් ගාණක් නිවෙනවා කියලා. මේක භෞතික විද්‍යාවේ තියලා දෙතයි. අද භෞතික විද්‍යාඥයා දැනගෙන තියෙනවා මේක. හොයලා හොයලා හොයලා යනකොට ඇතිවීම දිගේ අපිට ආවර්තාවක උගන්වනවා පන්ති කාමරවල වෙන් කරලා පෙන්වනවා. හීලියම් කියන්නේ මේකයි, ඒක හයිඩ්‍රජන් නෙවෙයි. හයිඩ්‍රජන් කියන්නේ මේකයි, ඒක හීලියම් නෙවෙයි. මේ තමයි ඉති රූපං. ඊට පස්සේ යටතට්ටුව පෙන්වන. ඊට පස්සේ යටතට්ටුව එන්නේ එන්නේ එන්නේ එන්නේ මේ මූලද්‍රව්‍යයේ මූල ලක්ෂණ පෙන්වනවා. අපි යන කාලේ 230 ගණන් පෙන්ලා තියෙනවා. දැන් ඊටත් වැඩියි. නමුත් අන්තිමට අන්තිමට යන ඉලෙක්ට්‍රෝන බාහිරේ වැඩිවට ගියාම ඒක කැඩි කැඩි යන ගතියක් තියෙනවා. ඒ පොසිටිව් ආන්සර් පිටත් වෙනවා, නෙගටිව් පිටත් වෙනවා, එක්ස්රේ පිට කරනවා. අර පුංචි එක වගේ අල්ලගෙන ඉන්න බෑ. එතෙන් ගියාම එයා එක කොටුවක දාන්න බෑ. ඒකේ ක්ෂය වෙච්ච ඒවා වෙනමයි, මුල් ඒවා වෙනමයි. ඒකට ආවර්තිය වගේ ටික ටික ටික ටික සංකර වෙන්න පටන් ගන්නවා. දැන් ඒවා කඩලා බැලුවට පස්සේ හැම එකේම තියෙන්නේ පුංචි අණුවලයි ලොකු අණුවලයි ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන තමයි. වෙන මොකක්වත් නැහැ. මේක දිහා බලනකොට අංශු වලට වඩා තව පුංචි අණුක කොටස් වලට වැඩිය අංශු කොටස් අංශු කොටස් අණු අංශු කොටස් එන්න පටන් ගත්තා. බලපුවාම ඒවා බොහෝම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඒ අංශුවක් ගත්තාම මේ තියෙන තැන බලන ඇස්කණ්ඩ ඉස්සලේක වෙන තැනකට ගිහලා දෙපොලක ඉන්නවා. ඒ වගේ එකේ බරක් ඇත්තෙප නැති ගණන්. ඒකට ඒක රූපයක්ද කියලා හිතෙන තරම්. රූපයක තිබිය යුතු අත්‍යන්ත ලක්ෂණ නිත්‍ය සුඛ සුභ ගති නැහැ. ඒක අපුත්තුම අනිත්‍යයි. බලන්න බැරි තරම් දුකයි. ඉතින් ඒක ඒ පැත්තට යන්න හදපුවාම විද්‍යාඥයෝ කියන ඔය කටට SSC වලට එච්චර ඕනේ නැහැ. උසස් පෙළට ඕනෙත් නැහැ. විශ්වවිද්‍යාලට ඕනෙත් නැහැ කියලා ඒගොල්ලෝ ඒක හංගගෙන තියනවා. මොකද ඒක දැක්කොත් අද භෞතික විද්‍යාව පෙන්වන්න බෑ. පෙන්වන්න තරම් දෙයක් නැහැ. රසායන විද්‍යාවේ වෙන් කරන්න බෑ. ජීව විද්‍යාවේ වෙන් කරන්න බෑ. නමුත් ඒ ඒ විෂයන් උගන්වනකොට සමුදේ පැත්ත විතරයි පෙන්වන්නේ. අස්තේ පෙන්වන්නේ නැහැ. පෙන්නොත් මේ අද තියෙන අධ්‍යාපන ක්‍රමේ කඩලා යන බව ප්‍රධාන පෙළේ විද්‍යාඥයෝ දන්නවා. ඊටත් ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ දන්නවා. ඔක්කොටම ඉස්සෙල්ලා දැකපු කෙනානේ. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා විද්‍යාඥය ලව්වා රූපේ වෙන් කරගනි. මයික්‍රොස්කෝප් එකෙන් දාලා කපලා කොටලා ඊට පස්සේ ඔක හට ගන්නව පෙන්වන්නේ ඒගොල්ලෝ මේකත් කට අරගෙන බලපංකෝ. බල්ල බලපන් මේ හට ගන්න ඉඩ ඉන්නේ කොහෙන්ද කියලා ඒ මිනිස්සු වසංගණ්ඩ හැරන හැතන හදන හැටි අස්තේ යන හැටි වාස්කන හැටි බලන්න ගියාම පේනවා මේ විද්‍යාඥයා කරන්නේ මොන රටන සෙල්ලම තමයි. ලස්සන පැත්ත පොඩි උන්ටත් පෙන්නලා මහේ උන්ටත් පෙන්නලා නටනකොට අර එළිය වෙන පැත්ත දහින්නවට කැමති නැහැ. ඒක දකින්න ඒගොල්ලන්ට පුළුවන්කමකුත් නැහැ. මොකද දීප නිර්මාණවාදයක ඉන්නේ. අපිට එහෙම නිර්මාණවාදයක් නැහැ. අපි දන්නවා මේක චිත්ත නියාමයකට වැඩ කරන්නේ. මේක ධර්ම නියාමයකට වැඩ කරන්නේ. මුතුරාජන්හන්සේ එදත් බුදුහාමුදුරුවෝ අදත් බුදුහාමුදුරුවෝ අවුරුදු 2600 පස්සෙත් කියනවා ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තකමෝ ඉතින් මේක රූප කොටස පිළිබඳව මේ පෙන්ලා දෙන එක කායනුපසනාව මනස හුඟක් දියුණු නැති සතිය දියුණු නැති සමාධිය දියුණු නැති කරනට අල්ලන්න පුළුවන්කම තියෙනවා මේකේ. ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ගතිය. එහෙම නැත්නම් උරගා බලන්න පුළුවන් ගතිය නිසා අබෞද්ධයට උනත් මේක කළ බලදැයි. ඇදහිල්ලක් ඕනේ නැහැ. රූප කර්මස්ථානේ කරන්න. මේ අත කාලා බල්ල කේදයින් අත දානකොට ඒක හැප්පෙන ගතිය. මේකෙන් යම් වෙලාවක සතිය සමාධිය දිනු වුණා නම් එහෙම නැත්නම් බුද්ධ ධම්ම සංකේතේ යම් සද්ධාාවක් ඇති වුණා ඊට පස්සේ කියනවා ඉති වේදනා. ඉති වේදනාය සමුදයෝ. ඉති වේදනාය අත්ංගමෝ. මේ වේදනා කියලා කියන්නේ මේ රූපයේ හැඟට වදිනකොට අපත් එක්ක ස්පර්ශ වෙනකොට ඒකේ විඳීම. රූපයක් විඳීම් නැතුව ගත කරන්නත් බෑ විඳීම් විඳීම් වලට රූපයක් නැතුව ඉන්නත් බෑ. නමුත් විඳීම් කියන්නේ රූපේ නෙවෙයි රූපේ කියන්නේ විඳීමක් නෙවෙයි. ඊට පස්සේ මේ රූපේ වදිනකොට මේන වේදනාව විඳීම වේදනාව කියන වචනේ අපි දුක් වේදනාවට පටලවාගෙන තියෙනවා. විඳීම ස්වභාවයෙන් මෙහාට තමයි රූප අපිට අදාළ වෙන්නේ. යම් වෙලාවක යම් රූපයක් අපිට විඳීම ඇති කරන්නේ නැත්නම් ඒ රූපේ අදාළ නැහැ අපට. ඒක අපිට නිවනට අදාළත් නැහැ අපිට ඒක භාවනාවට අදාළත් නැහැ. යම් රූපයක් අපිට විඳීමක් ගන්න ඕනේ ඒකෙන් තමයි අපායම වෙන්නේ. ඒකෙන් තමයි නිවනම වෙන්නේ. එතකොට මේ වෙලාවේ මතුවෙන විඳීම ඒ වෙලාවේ විඳීමට අදාළ රූපය එච්චරයි භාවනා කළ යුත්තේ. ඉතින් අපිට අබුද්ධාමයේ කියලා තියෙන්නේ එහෙම බෑ. මේ දසපාරමිතා පුරලා තියෙන්න ඕනේ. තීහිතක ප්‍රතිසන්දි ලැබලා තියෙන්න ඕනේ. එහෙම නැතුව නිවන් දකින්න බෑ. ඒ මොකද ඒක මේ ඒක නැතුවත් නෙවෙයි ඇත්ත තමයි. නමුත් ඒ කතා කියලා මේ වර්තමානෙමත් වෙන රූපයත් වර්තමාන රූපයත් එක්ක එන දැනීමත් බලන්නේ නැතුව අරකම එක නෑ කියලා තමයි නොකර ඉන්න මේ ආගමික නායකයෝ අපිට දෙන මේ ලනු බොරු අපි වර කොච්චර කැමතිද කියලා පින් කඩේට සල්ලි ටිකක් දාලා නිවන් දකින්න හදන ගතියයි. බෝධි පූජාරය කියලා ගාන්ටාරේ හොල්ලලා නිවන් දකින්න හදන ගතියයි. අර මිනිසුගේ ලනුවට වැඩිය අපේ තියෙන මෝඩකම කියලා කියයි. ඒ වෙනුවට අපි බලා හිටියොත් මේ තොරණක් බලන කියලා තොරන් බලනකොට වැඩිය ඇස් දෙක වහිනකොට මේ ඇඟ ඇතුලේ තොරන්පත් වෙනෝනේ. පල්පත් වෙන. ඕගාලා මේක ඇතුලේ තොරණ දුවන. ඒක දිහා බලාන හිටියොත් ඒක අහේතුකෝ කිසිම වේදනාවක් එන්න බෑ. හැම වේදනාවකටම අදාළ රූප කොටසක් තියෙනවා. අහේතුකව එන වේදනාවල අපි හීන කියලා කියනවා. අහේතුකව එන වේදනාවට গুপ্ত ධර්ම කියලා කියනවා. ඒක මනෝ විකාර. ඒ ටික පොඩ්ඩකට පැත්තක තියන්න කියනවා. සහේතුකව එන රූප වේදනා දෙක බලනකොට ඒ රූපයකට බෑ වේදනාවක් නොකර ඉන්න වේදනාවකට බෑ රූපයක් නැතුව ඉන්න. ඒ නිසා ඒ දෙන්න නටන නාටකයක් වෙන තියෙන්නේ. බටකොටු මිටි දෙකක් එකිනෙකට හේතු කරලා තිබ්බා වගේ රූපයක් තියෙනවා නම් ඒක නිවනට අදාළ නම් ඒ වෙලාවේ ඒකේ වේදනාවක් එනවා. වේදනාවක් එනවනම් හිතලා ගන්න බෑ රූපයක් සම්බන්ධයි. ඒ නිසා මේ රූපේ දැකපු කෙනාට පේනවා රූපය අපිට අදාළ වෙන්නේ විඳීම හරහා. අපි කියනවා මේ වැලිකටයක් පෑගෙනකොට පටවි කියලා. පටවි වෙන්නේ උල ඇනෙන නිසානේ. ගොරෝසුකම දැනෙන නිසානේ. එතකොට මේ පටවිය වුණත් සමතල වෙලා තිබුණා නම් දැනෙන්නේ නෑනේ. ඒකේ උල් ස්වභාවය රූපේ ගතිය ශරීරේ කියවන්නේ කලක් ඇනුණා කියලා ඒ ඇනීමේ වේදනාව මතයි ඒතට වේදනාව අනුව අපි දන්නවා රූපේ මේ වගේ එකක් වෙන්න ඇති කියලා. ඒතට පෑගෙන්නේ ඉස්සලා ගල දැක්කොත් දන්න මේක පෑගුණොත් මේ වගේ වේදනාවක් එයි කියලා ඒ දෙකටම වැඩි වෙන වෙනස් පෑගෙනකොට දැනෙන වේදනාව. එතකොට මේක රූප කොටස මේක වේදනා කොටස කියලා කෙනෙකුට ඒක අඳුර ගන්න පුළුවන් නම් ඒ මනුස්සයාට තව කෙනෙක්ගේ කකුලට කලප්පෑදී වුණා හිතා ගන්න පුළුවන් මට වගේම අර මනුස්සයාට වේදනාවක් එනවා. ඒකට වේදනාවක් නැවිතින්න බෑ. ඒ නිසා ඒ කෙනාට අනුන්ගේ අත්දැකීමත් තමන්ගේ අත්දැකීමත් අනුන්ගේ අත්දැකීමෙන් ණය විපස්සනාවෙන් අල්ලනවා. තමන්ගේ අත්දැකීමක් දැනගත්තට පස්සේ මේ මිනිස්සු ඔක්කොටම ඒ රූප හා සම්බන්ධ වේදනාතින් අපි සියල්ලම සමානයි. කිසිම කෙනෙකුට ඒක අපි හිතනවා මේ පෝසතාට වෙන වේදනාවක් අපිට වෙන වේදනාවක් කොළඹට කිරි අපිට කැකිරි කියලා අපි හිතන වෙනස්කම් තියෙක නෑ කොළඹටත් කිරි කිරිමයි කැකිරි කැකිරිම තමයි අපිටත් කැටි කිරි කිරි එක වගේ තමයි ආන්නේ දේ දැකගත්තට පස්සේ අපි එකිනෙකාට පන්ති ભેදයක් නිසා කුල ભેදයක් නිසා දැනුවගත්කම නිසා වේද කරන්න ભેද කරන්න යන්නේ ભેද කරන්න යන්නේ අපි මේ වේදනා කියන චෛතසිකය රූපයක් නෙවෙයි අරූපයක් අල්ලගත්තොත් වේදනාව මේ මිනිස්යාගේ මිනිස්යාගේ හැටියට මතිමතාන්තරට වෙනස් වෙනවා මිසක් වේදනාව හැමෝටම සලකන්නේ එක තාලෙට කිසිම විද්‍යයකට ඒක වෙනසක් වෙන්න බෑ වෙනසක් වෙන්න පුළුවන් නම් බුදුහාමුදුරන්ට ඔක්කොඩම පොදු නිවන් මාර්ගයක් කියලා කරන්න බෑ නිසා වේදනාව පිළිබඳව රූපයට වැඩිය ගැඹුරයි ධර්මයේ නමුත් ඒ ගැඹුර තේරුම් ගන්න බෑ වේදනාවෙම පටන් ගන්න. මේක පටන් ගන්න ඕන රූපේ. රූපේ පටන් ගන්න අර සද්දා විරිය සති සමාධි ප්‍රඥාගෙන උපකරණ ටික හදා ගන්න ඕනේ. රූපෙත් එක්ක ගැට ගැටෙමින්. රූප හදානේ ඒ උපකරණ හරහා මේ රූපේ Tamanට අදාළ වෙන හැටි මේ රූපේ අපිට වින්දනේ ලබලා දෙන හැටි රූපේ නෙවෙයි රූපේ නිසා ඇති වෙන වේදනාවයි කියලා ඒ රූපය ඉති රූපං වගේ ඉති වේදනා කියලා අඳුර ගන්න පටන් ගත්තට පස්සේ අපි ජාත්‍යන්තර භාෂාවක් ඉගෙන ගන්නවා කොයි සංස්කෘතියෙත් කොයි වයසෙත් ඔක්කොටම වේදනාව සමානයි. ඒක පිළිබඳව දැන් තමයි රිසර්ච් කරන්න පටන් ගන්න තියෙන්නේ. මිනිස්යන්ගේ සතුට ඇති වෙනකොට මූණේ හැඩෙත්, තරහ එනකොට මූණේ හැඩෙත්, රාගය ඇති වෙනකොට මූණේ හැඩෙත් පිළිබඳ ගත්තොත් ඒක වසංගන්න බෑ. මොන සංස්කෘතියෙත් එකයි. ඔය කියන උස්සස්ම භික්ෂු සමාජයේ ගත්තත්, ම්ලේච්ඡ සමාජයේ ගත්තත්, ළමයින්ගේ ගත්තත්, වැඩිහිටියන් ගත්තත් ඒ ඒ වේදනාවට අපි දක්වන මූණේ හැඩතල පුදුමාකාර සමානකමක් තියෙනවා. ඒ පරිශන කරන බඩ පේනවා අපි ඔක්කොම එකම අම්මා කෙනෙක්ගෙන් ඇතිවෙච්ච දරුවෝ. අපි එකම මනුස්ස පවුලේ ඉන්නේ. අපි මේ මේක කාපිලියා මේක දෙමලා මේක හම්බයා මේක මට්ටයා කියලා කෑකට ගියාට ඒ ඔක්කොම සහෝදරංගල් තමයි. ඔක්කොම එකම සහෝදර උන්ට දැන වේදනාව තමයි අපලත් තියෙන්නේ. අපි කියනවා ඌට වද දීලා මට වේදනාව සැප විඳින්න පුළුවන් කියලා. ඒ අපි දකුණු අත මිරිකනවා වම් අතෙන් හිතනවා ඒකල කියනවා දකුණු අත දුක් විඳිනවා වම් අත සැප විඳිනවා. දෙකට වෙන් කරන්න බැරි නම් ඒකම කැවුත්ත නම් තියෙන්නේ වම් අතෙන් හයියෙන් අල්ලා දකුණු අත මිරිකනකොට දකුණු අතට වද දෙන්න ඒ වගේ අමනකමක් අපි කරන්නේ මේ වේදනා චෛසිකේ දන්නවනම් ඒ වේදනා චෛසිකේ සමාජශීලී ආචාර ධර්ම ඒ වගේ වගේම ඒක ඇතුළත තියෙන රහස්‍ය ගති රූපයට වැඩිය හරිම චපලයි හරිම වංචනිකයි හරිම ෂටයි ඒකයි මේ වෙළඳ ප්‍රචාර හරහා අපිට අරක දෙඤ්ඤම් මේක දෙඤ්ඤම් කියලා අපි රවට්ටන්නේ මේ වේදනාචෛතසිකේ නොදන්න නිසා තමයි. ඒ වෙළඳ ප්‍රචාර සඳහා ඇඩ්වර්ටයිසින් කරන මනුස්සයා දන්නවා මනුස්සයා කියන සතා මේ පැණියට ඇඹලයා වගේ එකම බොරුව ලක්ෂ වරේ කිව්වත් කනවා. උන් ඒ නිසා වෙළඳ වෙළඳ ව්‍යාපාරේ 140ක් 20ක් අතර ප්‍රදේශයක් සල්ලි වලට වේදම් වේදම් කරන වෙළඳ ප්‍රචාර සඳහා. එතකොට කෝකද කියලා නෑ හැම එකම කනවා. ඒ වෙළඳ ප්‍රචාර කොච්චර ප්‍රසිද්ධ කියනවා තන්න මෙච්චර විතර පොත්තච්චු ගාලා නිකන් දෙනවා. වෙළඳ ප්‍රචාර හරහා පමණක්. ටෙලිවිෂන් channel සම්පූර්ණයෙන්ම නිකන් කරලා පෙන්නනවා. ඒගොල්ල කියන පච ටික බලනවා. පොත් පිටින් චිත්‍රපටි හදලා නිකන් පෙන්නනවා. ඒගොල්ලන්ට ඕන ප්‍රචාරය සිද්ධ වෙනවා. මොකද ඒකෙන් ඕනනම් ගෑණි මිනිහා කරලා පෙන්නටත් පුළුවන්. ඉතින් ඒ වෙනුවට Tamanගෙන් මෙන වේදනාව කවුරුත් ප්‍රචාරය කරපු එකක් නෙවෙයි. කවුරුත් හුවා දක්වන එකක් නෙවෙයි. ඒ Tamanගේ එක බලන්න හරිය කම්මැලි. අර වෙළඳ ප්‍රචාර වගේ ලයිට් පත්තු වෙන්නේ නැහැ, මියුසික් නැහැ, ගෑනුන්ගේ රෙද්ද බාගෙට උසලා පෙන්වන්නේ නැහැ. මේකමනේ පෙන්වන්නේ. ගෑණිකුටත් ගෑණික රෙද්ද උසලා පෙන්වන්නට ගන්න දෙන්නේ නැහෙනේ. ඒක නැතුව බලන්න ගෑණිතු බුදුජානන්සේ කියනවා මේ මේ ඉඳගෙන ඔය කය දිහා බලාන ඉන්නකොට දැනෙන වේදනාවල් දිහා බලන්න ඕක තමයි ජීවත් වෙනවා කියන්නේ. ලොකු ස්වාමීන් වහන්සේ කියනවා අපි ඉන්නේ වේදනා සාගරයක පතුලේ. එක වේදනාවක් අපි චෝදනා කරාට ඒක නැති වෙනවා කිව්වට තව එකක් එනවනේ. අපි වේදනාව නැති කරන්න දඟලනවා නරක වේදනාව. නමුත් කවදාකවත් නැති එකක් වේදනාවක් නැති වෙලාවක් නැහැ. ඒ නිසා යම් වෙලාවක කෙනෙක් හිතනවා මම නිරෝගී කියලා. මම කරා මේ මනුස්සයා බාලයෙක් කර වෙන කවුද කියලා එක චිත්තක්ෂණයක් හෝ මම නිරෝගී කියලා හිතනවා නම් කවුරු හරි ඒ අමනෙක් බාලයෙක් කර වෙන කවුද කියලා කියනවා. අහෝ නිර්මාණ කෞශල්‍ය යේන ලෝකං විනිර්මිතහ జగත්තස්මින් සුයිපුලේ ස්වස්තතෝ නෞකෝ නයිකෝපි ලබ්යතේ කියලා පසු කාලීන මේ ආයුර්වේද මම වාග්බට වෙන්න ඇති ලියනවා අහෝ නිර්මාණ කෞශල මේ නිර්මාණයේ ලෝකේ නිර්මාණය කර දෙයියන්ගේ නිර්මාණ කෞශල්‍ය බලව අහෝ නිර්මාණ කෞශල්‍යං జగත්‍යස්මින් සුයිපුලි මේ විශාල జగත් තලේ ස්වස්තතෝ නයිකෝපි ලබ්යතේ එකම ස්වස්තතේකවත් මෙයාකට මවන්න බැරි වුණා මේසා විශාල නිර්මාණශීලීත්වයක් ඇති අහෝ නිර්මාණ කෞශල්‍යයන් යේන යෝක මිනිර්මිත මේ ලෝකේ මැව්වා වූ මේ ලෝක නිර්මාපකයා දේශ බලව උගේ නිර්මාණයේ ඇත්තා වූ කෞශල්‍ය බලව මෙච්චර විශාල සත්තු විශාල ලෝකේ විශාල මිනිස්සු ඉඳදී එකෙක් ස්වස්තිත බලන්න බැරි සාවක මවෝපිය කාලේ ඩෙක් වෙන්න ඇති කියලා කියනවා. ඒකගේ විදියට නෙමවන්නේ. උන්දටනේ අපි මේ පන්තර පාඩු කොටන් දෙන්නේ. බෙර ගහලා පාඩු පූජා වට්ටේ තියලා රුපියල් 500 කොලයකට දීලා අනේ මට ලෙඩ නැති කරන්න කියලා කියනවා. උන්ගේ කට වටේට තියෙන මිනිඔලු. කට වටේට නයි. ඉන්න හරියක් ආයුධ අරගෙන පෙරේත ලෝකේ. ඌලඟට ගිහිලා තමයි කියන්නේ අනේ ඔය නයා ඥානි සංසයෙන්, ඔය ත්‍රිශූල ඥානි සංසයෙන් මට සිතක් කරලා දෙන්න. ඒ තරම් අමනයි මේ වේදනා චෛසිකේ දන්නේ නැහැ. අපි හිතන දෙයියන්න පුළුවන් මේක සනීප කරන්න. එහෙනම් බාම් ගාලා පුළුවන් සනීප කරන්න. එනිසා වේදනා නාශක ගාලා පුළුවන් පරිදි සනීප කරන්න කියලා අයියෝ පොලිමේ ඉන්න ඇති මේ Tamanට පැමිණි දුක් පැණි රහයි කියලා පුළුවන් ප්‍රමාණයට විඳපන් විඳින්න නම් විඳින්න අපිට ගැම්ම එන්න නම් ඉති රූපං කිව්වා වගේම වේදනාව රූපයෙන් වෙන් වෙන හැටි දැනගන්න ඕනේ රූපය කියලා කියන්නේ රූප ධර්මයක් ප්‍රමාණ කරන්න පුළුවන් තැනක් ගුරුත්ව ගුරුත්වාකර්ෂණයක් තියෙන දෙයක් විශිෂ්ට ගුරුත්වයක් තියෙන එක වේදනාව කියන්නේ ස්ථානයක් නැති එහෙම ප්‍රමාණ කරන්න බැරි අරූපී ධර්මයක් මේ වේදනාව නැති වෙනකොට අපි මලෙය කියලා කියනවා. වේදනාව තියෙනකම් වේදනාව තියෙනවා කියලා අඬනවා. අංශභාගය හඳුනනට පස්සේ බලන්න රිදෙන්නේ නැති පැත්ත ගැන කොච්චර කනගාටු වෙනවද කියලා. අර කතා කරන්න පුළුවන් පැත්තෙන් කියනවා අනේ මේ පැත්තෙන් කිසි වේදනාවක් එන්නේ නැහැ කිසිම දැනීමක් එන්නේ ගැන හරි කනගාටුයි වේදනාව එන්න පුළුවන් පැත්ත වේදනාවක් නැති එක ගැන අඬනවා ඒ වේදනාවක් නැති පැත්ත වේදනාව ආවට පස්සේ කියන දැන් සනීපයි කියන. ඉදා ඉදලා කියන මේ පැත්තේ මధుරව කනවා පැත්තේ කහිනවා කහනවා ඊට පස්සේ එතන කචයි. විදාට ඉස්සල පඳුරු පාක් උඩන් දෙන ඊට පස්සේ මේකට එන ගහන්න බලන්න ඉතන මේකේ විදි වේදනාවක් තියුණා දැන් ඒ පැත්තෙන් වේදනාවෙන් පටන් ගත්තා වේදනාව ඩබල් වෙනවා. කුයි වෙලා කරි අපි තී නැති වෙච්ච වෙලාව කිසි වේදනාවක් නැහැ. ඒතකොට මලාසේ අපිට 100 ගත්ත මිනිහට අපි ස්තුති කරනවා ඒ වෙලාවේ ඉඳලා උකහිනවා. ඒ වෙලාවේ ඉඳලා ලෙඩ රෝග තෙම ගලනවා යනම්මනම් තේරෙනවා. ලෙඩ නැති වෙච්ච වෙලාවේ සී නැති වෙච්ච වෙලාවේ ලෙඩුන්ටත් අමාරුයි, වෙදාටත් අමාරුයි, gederin අයටත් අමාරුයි. හුස්ම ගන්න බෑ. ලෙඩාට වේදනාව නැහැ. ළමෙක් හම්බුණාට අඬනකම් කියන්නේ නැහැ ප්‍රසූතිය ලැබුවයි කියලා. කොල්ල ඇඬුවට පස්සේ තමයි ප්‍රසූතිය නැත්තම් ඒ ගම්සා වෙච්ච බබෙක් හම්බෙලා තියෙනවා. උන්ට ගහනවා පිටට චීස් ගන්න එක. හික් ගන්නකොට ආ දැන් බබාට පණ තියෙනවා. එතකොට තමයි අම්මට සීයනේ තමයි මේට්‍රන්ට 100 එන්නේ එතෙන් තමයි ඒ ඔපරේ මේ වදන දොස්තරට 100 එන්නේ. ඒක අඬන ඇඬුවට පස්සේ තමයි ඌට ලොකු ස්වාමීන් වහන්සේ කියනවා අර අම්මගේ බොක්කේ ඉඳද්දි කිසිම හුස්මයක්වත් දෙන්නේ නැතුව දුවිල්ලක් නැතුව ඇතුලේ මේ චීස් කෑල්ල වගේ හිටපු එකාට අර වාතයේ හුස්ම ටික ගන්නකොට ඇතුලට කටුකම්බියක් දාලා ඇද්දා වගේ දිනවලු ඊට පස්සේ ඇල්ලතුරිකේ ඔබනවා ඇල්ලතුරිකේ ඔබලා පිටට ගහනවා ඕන්න වදන කෙනා කරන උපස්ථානය ඔය නිසා පිරිමින්ට යන්න දෙන්නෙත් නෑ. ඉස්සර දුන්නේ නෑ. ඔක තිබ්බේ ගෑනු අතේ. ඔය බෙකට් කියන මේ ඉන්දියා මේ එංගලන්ත කාර්යය තමයි ඕකේ ගෑනුන්ට නෙවෙයි අපිටත් බලන්න ඕන කියලා දැන් ඉන්නවා ගයිනකොලොජිස්ලා කියලා පිරිමිත් තියෙනවා. උන් යනවා වදන දැන්න. ඒකේ දැක්කනම් ආය කාමසැපයක් හිතන්න අමාරුමත් ඒ මිනිස්සුත් කාමසැපේ විඳිනවා. අද වැදුවට මේ බල්ලාවට ආයෙ සැරයක් කාමසැපේ විඳිනවා. ඒ තරම්ම අපි අර වදන වේලාවේදී වේදනාව මතු කරගන්න ගන්න ප්‍රයත්නය. සී නැති වුණාට පස්සේ ඔපරේෂන් එක පස්සේ ලෙඩාට නැවත 100 ගන්න කියලා කියන්නේ මාසයට විඳවන්න ඕන. විඳවපු ගමන් ලෙඩාට පණ තියෙනවා. විඳවන්නේ නැහනේ ෂුවර් නෑ ලෙඩා මැරිලාද නැද්ද කියලා. ඊට පස්සේ ඒ වෙලාවේ ඉඳලා විඳවීම ගැන චෝදනා කරනවා. සී නැතුව ඉන්නකම් අයියෝ ලෙඩා මලේ තාම කියන්න බෑ. ඉතින් ඒ නිසා මේ වේදනාව කියන මේ යමයට මේ වදකයාට කොච්චර ප්‍රේම කරනවද කියලා බැලුවොත් ඒ වේදනාවට ඇති ප්‍රේමය තමයි අවිද්‍යාව කියලා කියන්නේ. විඳවීමට ඇති ප්‍රේමෙට විඳවීමට ඇති තණ්හාවට අපි අවිද්‍යාව කියලා කියනවා. අපි ඒක අත ගන්න කැමති නැහැ. අත ගෑවොත් වෙන්නේ අපේ තකතිරුකම පේනවා. වේදනාව නැති වෙච්චාම පාළුයි කියනවා. කිසි වැඩක් නැහැ භාවනා කරුවට යන්නේ නැහැ. ඉස්සරහට යන්නේ නැහැ. හරි පාළුයි කියනවා. මොකද වේදනාවක් නැහැ. වේදනාව ආපු ගමන් කියනවා කොහොමද වේදනාව ගන්න දත එකක් කොහොමද තියෙන්නේ? කොහොමද වේදනාව ගන්න බෙල් එකක් කොහොමද තියෙන්නේ? කොහොමද වේදනාව ගන්න කොන්ද එකක් කොහොමද තියෙන්නේ කියලා වේදනාවට දොස් කියනවා. ඉතින් මේක කන්නාඩි මූණටල්ලා කියපු ගමන් කියනවා ආ එතන ඒ සංජානනේ හරි සරයි වෙන තැනක කමටහන් සුද්ධ කරන එක ලේසි කියලා කියනවා. කමටහන් සුද්ධ කරනකොට මූණට කන්නාඩි අල්ලන තියෙන දැන් ඔබට වේදනාව නැති වෙන්න දෝනේ ඇති වෙන්න දෝනේ. නෑ නැති වෙන්න නැති නෑ ඇති වෙන්න ඇති වෙන එකක්වත් කියලා කිව්වට හරියන්නේ ඒ නිසා ඒකට හරියට ඉති වේදනා කියලා බලලා ඒ වේදනාව හටගන්නේ හේතුව අපි දන්න චේතනාවකින් නෙවෙයි. ඒ වේදනාව හටගන්නේ අපේ ප්‍රාර්ථනාවකින්වත් අපි ඉල්ලලා නෙවෙයි. වේදනාව ඇති වෙන නැතර කරන්න බෑ. ජීවත් වෙන කියන්නේ වේදනාවක්. විඳවිල්ල. තව මිනිසෙක් තව බබෙක් උපදුනායි කියලා කියන්නේ රාහු ජාතම් බන්දරන් ජාතම්. ඉතින් අපි හරි බයයි මේ කතෝලික මිනිස්සු ජනගහණය වැඩි කරනවා සිංහල මිනිස්සු ජනගහණය අඩු කරනවා මේකට උත්තරයක් නැහැ. හරි ප්‍රශ්නේ. ඉච්චරයි තේ වෙනසන වැඩි කරගන්න ඕන දුක වැඩි කරා අපිට ප්‍රශ්නයක් නැහැ. සරුවචනසල් වano අපගබ්බෝ කියලා බුදුරජාණන්සේගේ ධර්මය අනුව ගැප් ගැනීම නතර වෙනවා කිය. චෝදනා කළ තියෙන බවුනේ කෙලිම චෝදනා කරතර දැන්වත් ඒ චෝදනා බලංගුයි. මොකද බුදුරජාණන්සේ ගැප් ගැනීමක් අගය කරන්නේ මොකද ගැප් ගත්තයි කියලා කියන්නේ දුකක් ගැප් ගත්තා. වැදුවයි කියන්නේ දුකක් වැදුවා. ජීවත් වුණා කියලා කියන්නේ දුක ජීවත් වෙනවා. ඒක ඕනනම් කරපයි. ඒක තමයි සංසාරේ තියෙන්නේ. සංසාරේ ප්‍රේම කරොත් දීර්ඝ සංසාර ලැබෙනත් වේදනාව කියන්නේ මේකය. වේදනාව හට ගැනීම මේකයි කියලා යම් කිසි කෙනෙකුට රූපයට සාපේක්ෂව වෙන් කළ දැනගන්න පුළුවන් නම් එයාට තේරෙන පටන් ගන්න මේ තරම් ශීඝ්‍ර මතුවෙන වේදනාව කොහෙද යන්නේ? හැම එකක්ම ඒක විසීම නැති වෙනවා. ඒක විසීම නැති වෙනවා. ඒක ආයේ මේ කාගෙවත් ප්‍රතිකාරම ඕනේ නැහැ. ඒ වාගේම රූපේ දැනගත් එක්කන රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියලා බෙදෙනවා වගේ වේදනාව වෙච්චිනවා සුඛ වේදනා දුක්ඛ වේදනා දුක්ඛම සුඛ වේදනා කියලා වේදනා විශේෂිත ගිය ගමන් ඒක පේනවා එකකක් හිතන්නේ නැහැ කියලා. ඒක සමස්තයක් තියෙන. ගුණයක් තියෙන. ඉරට කූරු මිටියක් වගේ මිටියක් තියෙන. අන්නේ මිටියට පොදු නමක් අපි දෙනවා. සුඛ වේදනා කියලා කියනවා. සාත මිහිරි වේදනාවට අදුක්කම වේදනාව අසాత අමිහිරි වේදනාවට නමුත් දෙකටම පොදු වචනේ වේදනාව විශේෂණ පදේ තමයි සුඛ දුක්ඛ කියන එක. ඉතින් ඒ ඔකට හොඳම සූත්‍රය තියෙන්නේ චුල්ල වේදාල සූත්‍රයේදී ඒ විසාකෝපාසකතුමා තමන්ගේ පරණ බිරිඳ පුරාණ දූතිකාව රහත් මෙහිණින් වහන්සේ ධම්මදින ගාතේන් වහන්සේ ළඟට ගිහිලා අහන ප්‍රශ්නාවලිය තමයි මේ චුල්ල වේදා සූත්‍රයේ අවධාන භාගයට සඳහන් කරන්නේ. ඉතින් ඒක අහනවා වේදනා જાති කීයක් තියෙනවද කියලා. කියනවා සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියලා කැප දුක් නොදුක් නොසුඛ කියලා වේදනා තුනක් තියෙනවා කියලා. ඒතකොට මේ ඉති වේදනා කියන විශේෂය තව ඉවර නැහැ. රූපයෙන් වෙන් කරලා ගැසගත්තට ඊට පස්සේ ඉති සුඛ දුක අදුක්කම සුඛ කියවට පස්සේ සුඛ වේදනා දුක් වේදනා කොහොමද වෙනස් වෙන්නේ? සුඛ වේදනා අදුක්කම සුඛ වේදනා කොහොමද වෙනස් වෙන්නේ? ඊට පස්සේ දුක් වේදනා සුඛ වේදනා වෙනස් වෙන්නේ කොහොමද කියලා ඒතර වෙනම විභාගයක් එනවා. ඊට පස්සේ විසాకතුම අහනවා මේ සුඛ වේදනාව තුලම විපරිණාමයක් තියෙනකොට වේදනාවේ මුලමද මුල ස්වභාවයද මැද තියෙන්නේ මැද ස්වභාවයද අග තියෙන්නේ කියලා. ඒක මා ගැඹුරු ප්‍රශ්නයි. අපි හිතන්නේ සුඛ වේදනාව සුඛයෙන් පටන් සුඛයෙන් ඉවර වෙනවා කියලා නෑ. ඒක කියන සුඛ වේදනාව තිතිය සුඛයි. ඒක වෙනස් වෙනකොට දුකයි. යම් ලැබපු සුඛය සුඛයක් පවතිනා තාකල් අපි අඳුර පානවා කොලර කප් කරනවා පාටි දානවා දඟලනවා. අනේ ඒක කාගවත් පාලනයකින්තර නැති වෙලා යනකොට අයියෝ ඇයි මට මේ පින් කරම මට මෙහෙම වුනේ ඇයි මගේ මේ සැප මගේ නැති වුනේ කියලා ඒකේ විපරිණාමයට ඉසాత බඳගෙන මේ විලාප දෙනවා අඬනවා ඇයි ඇයි මවන්නේකොට මෙහෙම නේ මම මෙච්චර දන් දීලා තියෙනවා මෙච්චර සිල්ලා කළා තියෙනවා මෙච්චර භාවනා කරලා තියෙනවා මේ දැක දැක දැන දැන මගේ ප්‍රියංගෙන් විපෙන්ඩ එන්න එන්න මොකද මේ සැප දුක නැති වෙන්නේ මොකද්ද කියලා. නමුත් මේ දුක කිය සුඛ කියන වේදනාව විපරිණාමයටපත් වෙනවා. ඒක ස්ථාවරව තියෙනකන් සුඛයක්. එතකොට ඒක විපරිණාමයටපත් වෙනකොට දුකයි. එතන මේ දුක වේදනාව කෙනක රූපයෙන් වෙන් කරන්නත් ඕනේ. මේ කියන සුඛ වේදනාව දුක වේදනාවෙන් කරන්නත් ඕනේ. මේ කියන සුඛ වේදනාවේ මුලෙන් අග වෙන් කරන්නත් ඕනේ. ඒක සම්පූර්ණ දෙකක්. සුඛ වේදනාව හටගෙන පවතින තීති අවස්ථාව සුඛයක්. නැති වෙනකොට දුකක්. දුක් වේදනාවේ තීතිය දුකක්. නැතිවීම සුඛයක්. ඉතින් මම හිතනවා මේක එච්චර භාෂාවක් දන්න කෙනෙකුට දැන් ඉගෙන ගන්න කැමති වුණොත් එච්චර අල්ලන්න අමාරු නෑ. බලන්න තිකම තියෙන්නේ මොන වේදනාවක්වත් ඉවරනකන් ඉඳලා නෑ අපි. හිටියට ඒක දැනුණට අපි වාර්තාගත වෙන්නේ නැහැ. පොත් ලැබීමට යන්නේ නැහැ. මොකද අපි මුණත විතරනේ බලන්නේ. මුනිච්චා විතරයි තියෙන්නේ. එකක් බලන්න හිටියොත් අන්තිමට යනකම් සුඛ වේදනා මුල සැපයි අග දුකයි දුක වේදනා මුල දුකයි අග සැපයි දෙක එකතු කරලා දෙකට බෙදනකොට එකයි කිසිම එකක අතවාසියක් ඇත්තනක් නැහැ නමුත් අපි අද දරුවන්ට උගන්වන්නේ සැප විඳින්නනේ අපි රට සැප විඳින්න මේ යන්න හදන්නේ අපි භාවනා කරන්නේ සැප විඳින්නනේ ඒ කියන්නේ අපි දුක ප්‍රතික්ෂේප කරන්න හදන නිසා අපිට දුක ආවට දුක පරිේශන ලක් කරන තරම් කොන්දක් පණ නැහැ අපි ඒක එනකොට අභාග්‍ය සම්පන්න දෙයක් කියලා භාවනා මධ්‍යස්ථානෙන් යනවා ගුරුරයා මාරු කරනවා අරමුණ මාරු කරනවා නමුත් මේ දුක ඉති දුක්ඛං ඉති වේදනා ඉති වේදනාවේ සමුදයෝ මේ හට ගන්න පැත්ත ඒක බොහොම සිලිලාරයට එනවා සුඛ වේදනා දුක් වේදනාවේ මූණ අට කරන අඬාගෙන එනවා ඒක තියා බලාන හිටියොත් අර සුඛ වේදනා දුක ඊතු කරලා අතර යනවා දුක් වේදනා සුඛ ඊතු කරලා යනවා මෙන්න මේ දෙක දැක්කත් ඒ මනසට තපසෙක් කියන්න ඒ මනුස්සයාට භාවනා කරන්න කියත හැකි. ඒ මනුස්සයාට මෝරච්ච මනසක් ඇති කෙනෙක් එයායි මෝනිච්චා බල්ලා කේන්දර බලන්න යන්නේ පොඩ්ඩක් ඉන්නකෝ යනකම් ඉන්නකෝ. ගියාට පස්සේ බලන්න. කොයි එක්කන මොන නාඩගම නටලා ගියත් ඉතුරු වෙන ටොයිල් නැටුවට පස්සේ ওই ටික තමයි ඉතුරු වෙන්නේ. මේ දෙක පෙන්නකොට විසාකෝපාසකතුමා අහනවා අදුක්කම සුඛ වේදනාවේ සැප දුක දෙක මොකක්ද කියලා. අපේ අතර භාවනා කරන හුඟ දෙනෙක් ඒ අදුක්කම සුඛ කියන එක ලයිස්ට් වෙත් නැහැ. පොත් ලැබීමේ තීරුවක් නැහැ අදුක්කම සුකට. අපි ළඟ තියෙන දුකට තීරුවක් තියෙනවා, සුකට තීරුවක් තියෙනවා. අදුක්කම සුකේ නැහැ. ඇයි ඒ? අදුක්කම සුඛ වේදනා දන්නවනම් සුඛක්. ඒක නොදන්නවනම් දුකක්. අපි මෙතෙක් කල් විඳපු හැම දුකම මේ අදුක්කම සුඛේ නොදැනීම නිසා ඇතිවෙච්ච එකක්. භාවනා කරනකොට මේක නොදැක ඉන්න බැරි තැනට යනවා. ඒ මොකද්ද? කරගෙන කරගෙන යනකොට භාවනාව එපා වෙනවා. පිටින් කරදරයකුත් නැහැ. බලන්න දෙයක්වත් නැහැ. දැන් අදුක්කම සුඛේ ගෙටවිලා තට්ටු කරනකොට අපිට මහා පාළුයි. මහා කම්මැලි. මහා නීරසයි. ඒකට අපිට හිතෙනවා මේක නැතුව දුකක් ආව ප්‍රශ්නයක්. නිකන් ඉන්න මම අහලා ගියත් ඇති කියලා. කසාදයක්ම ඕනේ නැහැ. බලලා ගියත් ඇති කියලා. ඉතින් ඒකට වෙන්නේ අදුක්කම සුඛේ අයින් වෙනවා. කවදා හෝ මේ භාවනා කරන්නේ අදුක්කම සුඛේ අල්ලන්නයි. ඒකට මේ තියෙන සැප ගෙවිගෙන යනවා. තියෙන දුක ගෙවිගෙන යනවා. ඒකට තව එකක් එන්න ඉස්සර වෙලා මේ අතරමැද තියෙන සැපටත් දුකටත් පැටලෙන නැති කොටස ගත්තොත් අපි පාළුව කියලා කියන්නේ ඔකට. තනිකම කියලා කියන්නේ. කම්මැලිකම කියලා කියන්නේ. කාලකන්නිකම කියලා කියන්නේ. ඉතින් ඒක එනකොටම අපි බීඩියක් බොනවා. නැත්නම් චුයින්ග් ගම් එකක් කපනවා. නැත්නම් කාටරි පොඩ්ඩක් කතා කරනවා කම්මැලි කියලා. ඉතින් ඒකට අර අදුක්කම සුඛය පිළිබඳ නොදැනීමේ දුකට අපි ප්‍රේම කරනවා. මේ ඉන්නේ අදුක්කම සුඛය. ඒක නඩත්තු කරපන්. ඕක පවත්තපන්. ඕකට සාදර වෙයන්. ගැන දැනගෙන ඵලයක්. ඒකට ඒක සුඛයක්. ඒකට ඒ සුඛේ යම් තැනකදී යම් කිසි කෙනෙක් පරියංකේදී ඇල්ලුවා නම් යාට තේරෙනවා මේක පරියක්මනේදී තල්ලන්න අමාරු නෑ. එදින්ද වැඩ කරනවත් අමාරු නෑ. බස් එක යනකොට අමාරුත් නෑ. නැවේ යනකොට අමාරුත් නෑ. ප්ලේන් එක යනකොට අමාරුත් නෑ. ඕනම වෙලාවක බැලුවොත් ඒ මිහිරි අමිහිරි දෙකට අහුවෙන්නේ නැති මනාපමනාප දෙකට අහුවෙන්නේ නැති මේ මැදි වෙන කොටස හරියට මේ රූප ධර්ම අතරමැද තියෙන අවකාශය වගේ. අවකාශයට හැඩයක් නැහැ. මුලක් මැදක් අගක් නැහැ. හැම රූපයක්ම තියෙන අවකාශයේ নিমগ্ন වෙලා. ඒ වගේ මේ සැප දුක තියෙන්නේ අදුක්කම සුඛය කියන විශාල පරිමාව තුල පොඩි පොඩි බැලුම් පාවෙනවා වගේ තියෙනවා. අපි ඒකේ සුඛයට ප්‍රියයි. දුකට අමීරි නමුත් ඒකේ තියෙන සමස්තය ගත්තාම එතන තියෙන්නේ ඥාන පිටිම වෙනසක් නැහැ අදුක්කම සුඛේ. ඒ වගේම අදුක්කම සුඛ වේදනාවේ පැවිදි උපැවිදි වෙනසකුත් නැහැ. ඥාන පිටිම ભેදෙකුත් නැහැ. බාලමහලු වෙනසකුත් නැහැ. මේකට ද්වේෂ කිරීම තමයි වයසට යන්න යන සිද්ධ වෙන්නේ. කම්මැලි නා කියනවා කරන්න දෙන්නේ නැහැ. ඇස් බැලුවට රූපෙ පේන්නේත් පොඳ වෙලා. තද්ද ඇහෙනකොටත් ආ මට අහුන්නේ නැහැ කියන්න වෙන කොයි වෙලාවෙ. දිවට රස එන්නේ නැහැ. කටේ එකක් කරන් බැඳලා. නාසයට ගඳ සුවඳ එන්නේ නැහැ. හටේ නහය හැම වෙලාවෙම ගඳයි. ඇවුලත් තවපුවාම ඊට ගඳයි. නිතරම හිටිනවා මේ රාබනකොට සවුල් නැතුව කරන්න බෑ මොකද අර ඇඹලුව ටික පියලා දාන්න වෙන්නේ ෆිල්ටර් එකට ගන්න ඕකනේ. කරලා ඉවරලා ඉකන ඊට පස්සේ දවසම රාසුන තමයි තියෙන්නේ. දූරියන් කෑවොත් එහෙම දවසම දූරියන් සුවන් තියෙනවා. ඊට පස්සේ ආඩු ගඳ. ඉතින් ඔක සුද්ධ කරන්න ඕන. නහය අපි රවුල පේන්න නැතුව ඇතුලේ රවුලක් තියෙනවා නහයතනේ. නැත්තම් නහය වැඩ කරන්නේ නැහැ. ඒ නිසා ඒක ජීවන සුවඳ කියන අතර හඩු ගඳ කියලා ගත්තේ ඒක තමන්ගේ ආවේනික ගඳ තමයි අම්මා වඳුරන අපි කරලා මූණ තියලා බලන රිලව් බලන්න අපේ මම්මද කියලා බලන්න ඉඹල බලන්න ඒතරී අත්‍යන්ත දාඩිය ගඳ එනවා එතකොට ෂුවර් ඒකේ රබර් සීල්යක් වාගේ ඒක වරද්දන්න බෑ පල්ලේ බැල්ලියක් පට්ටියට අවිල්ලනද කියලා බලන්නේ කොහොමද? පස්සේ වැස්සියක් පට්ටියට අවිල්ල තියෙන බලන්නේ කොහොමද? ඊව කරලානේ. ඊක අපිට තියෙන එකනේ. ඒකනේ මුළු බල්ලෙක් කියලා වැස්සියක් එක්ක එහෙම පූට්ටු වෙනවද කියලා බලන්න. නෑ. දෙඹරෙක් කියලා මීමැස්සියක් එක්ක දලබියෙක් කියලා සලබෙක් එක්ක නෑ ඒක හරියටම ගදෙන් යන්නේ. මුළු ලෝකෙම දුවන්නේ ඒකේ. ඉතින් ඒක තමයි මේ අපි හොල්මන් කරගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා මේ ගඳ කියන එක රසයෙන් වෙනස්. ඒකට වෙනම જાතියක් තියෙනවා. ඒ ආධුනික ළමයා පොඩි ළමයා ඉපදිච්චා ඌට දන්නේ නැහැ ගඳ තිබුණාට ඌ දන්නේ නැහැ මේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඉතින් අම්මා ඔබලා ඔබලා නහය උලලා උලලා කියන මෙන්න අම්මා. මේක මතක තියාගන්න. ඉතින් ඌ අරක තමයි හොයන්නේ කොයි වෙලාවරි අම්මගේ සුවඳ. ඉතින් ඒක ලොකු වුණාට පස්සේ දැන් ගෑණිගේ සුවඳයි අම්මගේ සුවඳයි දුවගේ සුවඳයි ඔක්කොම කලවම් වුණාට පස්සේ ඉතින් අච්චාරු තමයි. වයසට ගියාම ඕක නැති වෙලා යනවා. ඊට පස්සේ ඔන්න ඇඳගෙන තින්නේ දන්නේ නැහැ නැතුවත් දන්නේ නැහැ ලොක්කා. මොනවා මොනවාක්වත් නැතුව. ඉතින් ඒක උන හරි ශෞතුයි. ඉතින් ඇහැට වැන්නට පස්සේ හරි ශෞතුයි. ඉතින් ඉඳුරන් වැඩ කරන්නේ නැතුව යනවා. ඉතින් ශාරීරියත් වම තියෙනකොට දකුණ යන්නේ. උතුරු තියෙනකොට දකුණ පේන්නේ. ඉතින් මේක උනාට පස්සේ වෙනවා දුකයි හරිම දුකයි දුකයි දුකයි කියලා මොන දුකක්ද කරන්න පුළුවන් කරා පෙන් කියලා පෙන් කියලා. අන්තිමට යනකොට මේක නෙමෙයි පුදුජාන කියන හොඳ බද්දරය වුණේ කලු පෙtti විදේ ජීවිතේ ප්‍රථම යාමේදී වේදනාව අඳුර ගනි. අනු බලපං අම්ම නාස්ලන්ඩෝ දාගත්ත මීහරකෙක් වගේ මේ වේදනාව දිබේ ඇදගෙන යන හැටි. ඒක මේ නායකය උඹ වැඩ ගන්න හැටි උඹේ මේ වෙළඳ ප්‍රචාර කාර්යය උඹ නාශනුව දාන හැටි වේදනාව වෙන්නේ මේ සෙල්ලම යන්නේ ඒ නිසා ඒක දන්න කෙනාට කියනවා වේදය ප්‍රතිවේද කරනවා දැනුම කියන්නේ උතන ලෝකේ වේදේ කියන්නේ ත්‍රිවේදේ කියලා කියන්නේ මේ වේදනා වර්ග කරන්න දන්නවා යා ඒ කවුරුත් රිමෝට් කන්ට්‍රෝල් එක දාන්න ඕනේ. යා කියනවා මේ වේදනාවක් තියෙනවා. ඒකට මගේ ආකල්පය දැනෙන්න නම් ඉති වේදනා. ඉති වේදනාවේ සමුදයෝ ඉති වේදනා අත්ංගම කියන එක දන්නවනම් කවුරුත් ඇවිල්ලා කිචි කවන්න ඕනේ අපිට hina වෙන්න. තමම කිචි කවන hina වෙන්නත් පුළුවන්. කිචි කව ගන්න නැතුව hina නොවෙ ඉන්න පුළුවන්. මේක දැනගන්න මේ අදුක්කම සුඛ වේදනාව දැනගන්න ඕනේ. නොදුක් නොසෝ වේදනාවට දැනගන්න බැරි. ඒක නීරසකමක් කියලා, පාළුවක් කියලා, කම්මැලිකමක් කියලා, බයක් කියලා, අසරණයි කියලා, අනාතයි කියලා, සැකයි කියලා අපි ඒකට බීතිකාවක් ඇති කරනවා. ආගමෙන් අතර බුදුහාමුදුර අපිට දෙන තෙද තමයි ওই බීචිකා ඇති කරන්න එපා. ඔකත් එක්ක හිටපන්. මම ඉන්නවා ඔබත් එක්ක. පාළු එනකොට, තනිකම එනකොට, සැකේ එනකොට බුද්ධ ශ්‍රද්ධාව ගන්න කියනවා. සම්පහන්සන වෙනවා. අර පාළු ගතිය වෙනකොට මේ බුදුහාමුදුරනේ මේ අපිට පෙන්ලා දීලා තියෙන්නේ. මේ ධර්මයේ මේ මේ විරාගය විරාගෝ සෙට්ටෝ ධම්මාන මේ විරාගය තමයි අපි කම්මැලිකම කියන්නේ මේ විරාගය තමයි අපි පාළු ගතිය කියලා කියන්නේ විරාගය තමයි අපි හුදේකලා වුණා. හුදේකලාව කියන්නේ ඒක තනි වුණා කියලා. තනිකන් දෝෂය කියලා කියන්නේ. ඉතින් තනිකන් දෝෂයටත් බුදුහාමරගේ ගුණ ගායනා කරනවා. භාවනා කරන යෝගාචරයට බොහොම ගැඹුරින් තේරුම් අර ගන්නවා සර්වජන් වහන්සේ අපි ළඟට එන්නේ අදුක්කම සුඛ වේදනා හරහා ධර්මය අපි ළඟට එන්නේ අදුක්කම සුඛ වේදනාව හරහා අපි ඒකට අප්‍රිය කරන තාක්කල් අපි අප්‍රිය කරන්නේ ධර්මයේ අපි අප්‍රිය කරන බුදුහාමරගේ අත්‍යන්ත ගුණ අපි අප්‍රිය කරන සංඝයා අපි අප්‍රිය කරන සීලය නිසා භාවනාදී එන මේ පාළු කම්මැලි ගතිය ලෑස්ති වෙලා යනවයි කියලා කියන්නේ මේ මුස්පේන්තුකට ලෑස්ති වෙනවා කියන එක නෙවෙයි. එනතම් දුක පදා ගන්න හදනවා කියන එක නෙවෙයි. මේක නම් සත්‍ය කාලේ වැඩි වේලාවක් තියෙන අපිට මේ අදුක්කම සුඛ වේදනා නම් ඒක දන්න එක සුඛයක් නම් ඒක අවබෝධ කරගත්ත මනුස්සයා කොතන හිටියත් උදකලා ඉන්නේ. කොතන හිටියත් බ්‍රහ්මෙක් වගේ ඉන්නේ. තැනක හිටියට වැඩ තිබුණට මොනවා කරත් එයා තමන්ගේ උදකලාවත් එක්ක ඉන්නේ. ඉතින් ඒක තේරුම් ගත්තට පස්සේ වෙනවා මේක තමයි මනුස්සකම කියන්නේ. මේ අනුන්ගේ න්‍යායපත්‍ර වලට වැඩ කරන එකත් එහෙනම් තමයි මේ අරයට සපදින්නම් මෙයාට සපදින්නම් කියලා තමන් කතා කරන කිචි කවා ගන්න එකවත් නෙවෙයි. තමන් දැනගන්න මේ වේදනාව කියන්නේ මොකද්ද? වේදනාව හටගන්න කොහොමද? වේදනාව අස්තේට යන්නේ කොහොමද කියලා බැලුවොත් ඒකට බුදුහාමුදුරනේ නැහැ. <clears throat> මේක චිත්ත නියාමයක්. ඒක ධර්ම නියාමයක්. ඒක දකින්න තරම් ඉවසීමක් නැහැ. වේදනාව ඉන්ඩෙක්ස් වල අපි වේදනාවට බේත් ගාලා ඉවරයි. වේදනාවක් නැති වෙලා සැපක් ආවත් ඒක බලන් ඉස්සලා අපි වෙන එකට හිත දාලා අර ගෙවිච්ච දුක් වේදනාවේ අභාවය දකින්න අපිට ස්පාසුව නැහැ. අපිට ඒක පරිච්ඡේද කරලා නැහැ අපි. අන්නේ පරිච්ඡේද කරලා බැලුවොත් හැම සැපක්ම ඉවරනේ දුකෙන් හැම දුකක්ම ඉවරනේ සැපෙන් ඒ දෙක අතරමැද තියෙන අනිත් අදුක්කම සුඛ වේදනාව ඒකට බීතිකාවක් තියෙනවා ඒකට අපි බයක් චකිතයක් තියෙනවා. ඒකට සාදර වෙච්ච දවසේ බුදුහාමුදුරන්ගේ බණ ඇහෙනවා. ආර්ය ව්‍යවහාරේ තේරෙනවා. මිකල යුත්ත නොකල යුත්ත තේරෙනවා. ඒ නිසා මේ වේදය ප්‍රතිවේද කරනවා කියලා කියන්නේ ඒ අදුක්කම සුඛය කෙරෙහි අපේක්ෂාවෙන් ඒකට ලෑස්තිලා යනවා කියලා කියන්නේ මේ පාළුව තනිකම වෙනුවට මේකට හුදකලාව සහ විවේකයේ කියලා තේරුම් අරගන්න. ඒකයි බුදුරජාණන් මේ කැලේකට යන්නේ කියන්නේ. ඒකයි ශූන්‍යකාරයට යන්නේ. මේකටයි ගහක් මුලට යන්න කියන්නේ. එතකොට මේ මිනිස්සයා තානියකම පාල්කොන්න බය යනවනම් යකුන්ට බයයි සෝහනේ ගෙවල් හදන මිනිහෙක් වෙනවා. පිස්සු හැදෙනවා. මෙතෙන් ඇවිල්ලත් ඉවරලා මේ හුදකලා වෙනකොට තනිකංග වුණොත් හුදකලා වෙනකොට පාළු ගතියට වුණොත් මේ මිනිස්සයාට මේක එපා වෙනවා. අපායට වැඩිය දුකක් ඇති වෙනවා. දුක දැනේ පවතින අපායක. ඒ නිසා ඒකට සාදර වෙලා යන්න යනවනම් ඒකට කියන බුදුරජාණන් මන් ලෝකෙට ආවේ ඕකටයි. ওই ලෝකේ සාස්ත්‍රද අසාස්ත්‍රද කියන එකට නෙමෙයි. ඒ නිසා ඉති වේදනා, ඉති වේදනායි සමුදයෝ, ඉති වේදනායි අත්ංගමෝ කියලා තියෙන අපි ළඟ තියෙන අත්දැකීම් ටික මේ කොටස් තුනට වෙන් කරගන්න පුළුවන්කම තියෙනවනම් අපි අපේ සියලු සහෝදරයෝ අඳුරගත්තා වෙනවා. අපි අපේ අතීත අනාගතය අඳුරගත්තා වෙනවා. මම කවුද කියලා කියන කඳුරගත්තා වෙනවා. ඒ නිසා මේ තියෙන අත්දැකීම්, තියෙන දැනුම අලු අඩුවක් නැහැ. මේක මේ දෙකට පරිච්ඡේද කළ දැනගැනීමේ ඥානය සඳහා අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව මෙතෙන් නැත කරනවා සිළු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි සුළු වෙලාවක් ගනිමු කාට හරි මේ ධර්ම දේශනා සම්බන්ධව හෝ ඒ අදාළ භවනා සම්බන්ධ ගැටලුවක් හෝ ප්‍රශ්නයක් හෝ ප්‍රකාශයක් තියෙනවනම් එහෙම නැත්නම් අපි ඊත්වතාචාදී ගාථා රචනා කිරීමේ ධර්ම දේශනාවේ නිමාව සටහන් කරන්න බලාපොරොත්තු ඉරියව් මාරු නොකර සිටීමද එකම උපදේශය ස්වාමීන් වහන්සේ වගේ අවස්ථාවකදී ආධුනිකයට ඔහොම කියන්න පුළුවන්. ආධුනිකයට එහෙම කියනවා ඔය හෙල්ලෙන්නේ නැතුව ඒක දිහාම බලන් ඉඳී කියලා. නමුත් ඒක ටිකක් වෙලා යනකොට පේනවා ඉරියව් මාරු කරාට කමක් නැහැ. ඉරියව් මාරු කිරීම නිසා වෙන කරදර ටික අයින් කරලා අරක දිහාම බලන්න පුළුවන් ගතිය එනවා. ඉරියව් මාරු කරලා අරක පොඩ්ඩක් නැති වෙලා ආයෙ මතුවෙනවනේ. ඒ නිසා ඉරියව් මාරු කිරීමෙන් ඇති වෙන සංකරතාවයේ තියෙන ඒක පොඩ්ඩක් ඉරියව් මාරු කරලා ඒක පැත්තකට දාලා අරකට ආයෙ හිත දාන්න පුළුවන් නම් ඉරියව් මාරු කරලා කමක් නැහැ. ඒ නිසා මේ ආධුනිකයට කියනවාට ඉරියව් මාරු කරන්නේ නැතුව පොඩ්ඩක් බලන්න බලනකොට පේනවා ඉරියව් මාරු කරන්නේ නැතත් මේක ඇතුලේ වදයක් යන්නේ. නිකන් පීරිගෑවිලා තියෙනනේ පීරිගෑල් දිහා බලන්න. දරා ගන්න බැරි නැත්තම් පරිශන කරලා බලන්න ඕන නම් බලන්න ඉරියව් මාරු කරලා ටික වේලාවකින් ඒක කැළඹිලා ආයෙ අතෙන්නවා යන්නේ. ඊට පස්සේ ඒකම ඒක බලන සුළු හිතන ඉරියව් මාරු කරලා ප්‍රශ්නයක් නැහැ ස්වාමීන් වහන්සේ අර සාදර වෙලා සූදානම් වෙලා යනකොට ඒක මතුරට මගාරව ගන්න පුළුවන් කියලා මට පරියන්කේදී හෝ සක්මන මුලදී ඉරියව් මාරු කරපු අලුතම අලුත් ඉරියවට සාදරයි අපි ඔය ටික වෙලා කන්ට එක පාවෙනවා ඒක ඒක මනුස්සයාගේ හැටි පරිණාමයට අත්‍යවශ්‍ය අංගයක් ඊට පස්සේ ඒ ඉරියව් වෙනස් වෙනවද කරනවද කියන ප්‍රශ්න උතන තියෙනවා සක්මන් නෑ ඉඩිය පොඩ පොඩ වෙනස් වෙනවා අනිත් පැටිම පරියන්කේදී එක ඔළුව කඩාන වැටෙනවා. ඒ නැත්නම් කරක වෙන්න පටන් ගන්නවා. ඒ නැත්නම් එක පැත්තක් බරනවා ඒව එකක්වත් කරන දේවල් නෙවෙයි. මේ පොඩි ළමෙක් නිදාගත්තට පස්සේ ඒ ළමයා නිතරම දඟලනවා. hina වෙනවා කතා හිත අපිට පේන්නේ ගියාත්මේ අම්මා ඇවිල්ලා කතා කරනවා කියන්නේ. ඒ බැඩෙන දරුවගේ හැටි. ඉඳගත්තට පස්සෙත් ඔය අපි හිතාමතා යමක් නොකරට හෘද වස්තු ගැහෙන එක අපිට ප්‍රශ්නේ නැහැ. නියපොතු වැවෙනවනේ. කෙස් ගැස් වෙනවනේ. අපිට ප්‍රශ්නයක් නැහැ. ඒවක් අපි ගණන් ගන්න නැහැ. අපි කරන් තියෙන්නේ මේකට අපි සංක්‍රතා එකතු කරනවා හිතාමත අතපය හොල්ලනවා. අපි ඒක ඒක ඒ සංක්‍රතාවය බලනවා ඒකෙන් කරදර වෙන්නේ නැතුව අහිතා නොමතා කෙරණ දෙයි මම බලන්න ඕන කියලා දන්නවනම් ඉරියව් වෙනස් කළා ඉරියව් වෙනස් කිරීමේ කලබල ඉවරන පස්සේ ආයෙත් අරක දිහා බැලුවොත් මොනවත් වෙන්නේ නැහැ නිකන් ගලන ගඟට කොලයක් කරනකොට පස්සේ රැලි නගිනවා ඊට පස්සේ ආයෙසරයක් ගලනවා ඒ නිසා අර යෝගාවචරයට ඒ කැන්දේ ගලබේරුව වගේ කරන වෙනස් වෙනස්කම් කරන වෙනස්කම් අඳුර ගන්න බැරි නම් කින වෙනස්කම් නොකර බලන්නේ කියලා. <clears throat> නමුත් හොඳට තේරුම් ඇති කෙනාට කියතයි වෙනස් කරනවා. ඒක මුලදී භාවනාවට ගන්න එපා. ඒක පොඩ්ඩක් අයින් කළා දාන මේ වැඩ කරන වෙලාවේ තේ බොන වෙලාව. ඉතින් වැඩක් වෙන්නේ නැහැ. නමුත් ඒක අපි වෙනත් වැඩි වෙන්නේ නැහැ. නිසා තේ ටී ඉන්ටර්වල් එකක් දෙනවා. වැඩ වෙන්නේ අනෙක් වෙලාවට. නිසා ඒක අයින් කරන්නේ ගණන් ගන්න එපා. ඒක අවශ්‍ය දෙයක්. වැඩේ සිද්ධ වෙන්නේ නැති වුණාට කියලා ඉරියව් වෙනස් කරන්න. මම ඉරියව් වෙනස් කරන්න උනන්දු කරන්න කතා කරනව නෙවෙයි. ඒ වෙනස් කරලා ඉතර හානියක් වෙන්නේ තමන් ඒකෙන් සංකරතාව උපදව ගන්න නැතුව නැත්නම් එන සංකරතා නිෂේධනය කරන්න දන්නවනේ ඊට පස්සේ මොකද වෙන්නේ කියලා බැලුවොත් මේක දිගටම සදාචල යන්ත්‍රයක් මේකේ තියෙන්නේ. දුවන මැෂින් එක කොග් වීල් එකක් වගේ. බර සම්ප්‍රේෂණයක් තියෙන මේකෙන් ගත්තා ඒකට දුන්නා ඉතින්. ඒක තියා බලහිනකොට පේනවා කාටද වැඩ කරන්නේ මැෂින් එකේ. කවුරක්වත් දන්නේ මේ වැඩ කරන්නේ මැෂින් එක මොකටද කියන එක තාම මනුස්සයට හිතා ගන්නවත් බෑ. හැබැයි එක එකනාට තියෙන වැඩ. අර බල්ලට හැතැම්ම නෑ වගේ. මරණ වෙලාවට නටපු තොහිලකුත් නෑ, බෙරේ බලුවකුත් නෑ, විරවගෙන වැටලා වැටෙනවා. ඒක දින කොහොත් එක්කල් හම්බ කරපුවා. ගියා ගත්ත ලාල්ලා වැක කළා. දැන් ගෙදි ළඟ ඉඳ විදියද. කෙල වෙනවාමයි. <laughs> මම හොඳට බලටි ඥානරම් සත්‍ය නැති වෙන හැටි. හරි දමසන් නැති උන්ට හම්බෙච්ච තොරතුරු ටික අපේ අපච්චි නැති වෙනකොට හොඳ ළඟ හිටියා හොඳ කෙලිකාර තුන්දෙනාම හොඳ කෙලිකාර මොනම දෙයක්වත් නැහැ ඔය කියන මොකක්වත් ඉතුරු වෙන්නේ අපි ඔය හිතාන ඉන්නවා අනේ නේනකොට මගේ වයිෆයි ලා පවන් ගහයි ෆෑන් එක දාලා දෙයි උන් බලාතක නැහැ දකින්න හම්බෙන්නේ ඉස්සරහට කර්මානුරූපව එන්න දේ වෙනවා හරියට වෙලාවට එනවා ඒක ඉතින් අන්තිමට අපිට ස්පිටාලේ ඇටෙන්ඩන්ට් තමයි ඉතින් දේව දූතයා වෙන්නේ අන්තිමට මූත්‍රා පොච්චි ඉල්ලලා අඬලා අඬලා මූත්‍රා කරනකන් ඌට හෙන්නෙත් නැහැ. ඊට පස්සේ තමුසේ මොකද්ද මේ කරගත්ත වැඩේ? ඇයි මහත්ය මං කිව්වනේ ඔක ගෙනත් දෙන්න කියලා ගෙනත් දුන්නේ නැහැ. තමුසේ පොඩ ඉන්න බැරිද? ඒකට විනා මැරලා ඉවරයි. මැරෙන්න වෙනකොට ඔය අපේ දින කටේ දින හරිවන්ද රෙද්ද පල්ලෙන් බහිනවා තේරෙනවා. කාටත් එච්චරයි. මේ තම වෙලාවෙම මැරෙනවානේ. හැම වෙලාවෙම ඉරියව්ව පවත්වන්න බෑනේ. ඒ ඉරියව් පවත්ීමේ කරදර පොඩ්ඩකට කියන්නේ නැති බැරි කමට ඒක කරනවා. නමුත් මේ පැවැත්ම කියලා එකක් තියෙනවනේ. ඉරියව් පැවැත්ම වෙනස් කිරීම ඇර පැවැත්ම කියලා ඒක නිතරම වෙල්ඩි ලාම්පුවක දැල්ලා යුබුසුබුසුබුසුසු ආලා දැවෙනවා. නිකන් ඉටිවන්දන් දැල්ලකට කියන තරම් බෑ. ඉටිවන්දන් ටික අසාන්තයි යන්නේ. මේක වෙල්ඩි ලාම්පුවක දැල්ලා වගේ. බුසුබුසුබුසුබුසු ආලා දැනන කොච්චර ශක්ති විනාශ වෙනවද? කොච්චරක් ලෝකේ රත් කරනවද කිව්වොත් ටොං ගන්න දන්නේ අපිට ඕන කරලා තියෙන මේ දැල්ල දෙකක් කරගන්න දැන්. තනි දැල්ල මදි. මේ වේග ගමන කියලා කියන්නේ දෙකොන විලක්කු අපත්තු කරගන්න ඕනේ. කට දෙවැත්තේ ගහන දෙකොන විලක්කු කියලා. ඉතින් අපිට ඒක කරලා දෙනවා අපේ දරුවෝ ඒ තරමට හොඳයි. අපේ ආණ්ඩුව ඊට වැඩිය හොඳයි. අපිට ඉක්මනට යන්න පුළුවන් නම් පාරවල් තව හොඳයි. තව ඉක්මනින් යන්න පුළුවන් කාර් තියෙනවා ඒ හොඳයි. ඉතින් පුළුවන් තරම් ඉක්මනට මේ දෙකන විලක්කවපත්තු කරගන්න දඟන දැඟලිල්ලේ තමන්ගේ සහයෝගයක් නැතුව වෙන එකට වෙන්න අරින්න. ওই පයින් සිරුන්ට ඉනුමක් බඳින්න යන්න එපා. බැඳිනව නම් ඒ කියන්නේ ඉච්චර කනකාට වෙන්න විදිහ නැති බැරිකවට මගේ තියෙන අර ගායට කුෂ්ඨ රෝගයක් අසනවා වාගේ අපි කසනවා තමයි. ඒ රෝගෙට ආඩම්බරයට නෙවෙයි. කසාන තියෙනකොට කසන්නේ ආඩම්බරයට නෙවෙයිනේ හොදි බහිනවා. ඒත් කහ. ඒ වගේ තමයි මේ මනුස්ස ජීවිතය. හැබැයි දෙයියන්ටත් නිකන් ඉන්න බැරිලු. දෙයියෝ ක්‍රීඩාපදෝසික දෙයියෝ ක්‍රීඩා කරන්න කියලා කණ්ඩ මතක නැතිලා මැරලා හිටනවා. මේ කෙනාට අදාළ ක්‍රීඩාව කරගෙන ඉන්නකොට අදාළ ඒකට කණ්ඩ මතක නැති වෙච්චාම ක්‍රීඩාපදෝසික හිතෙන් මේ චුත වෙලා යනවා. කොහොම ක්‍රීඩාද? <laughs> අපිටත් ඒක තමයි අපිට තියෙන කණ්ඩ වැඩි වෙලා කොලෙස්ටරෝල් ඇවිල්ලා. සීනි වැඩි වෙලා දී වැඩි වෙලා ඒත් කනවා. ඒත් අරග කාලේ මැරෙනවා. ඇඹලියා වාගේ. උපන්නාට මේලෝ වෙනිනවා විනා මිසක්කා අපි කරන කිසිම දෙයකින් ඒ අපේ සුභසිද්ධිය කියන එක සිද්ධ වෙන්නේ නැහැ. සුභසිද්ධිය වෙන්න ඉස්සර පොඩ්ඩක් මේක බලන්න ඕනේ අපිට නිකන් ඉන්න බැරි ඇති. ගායේ නලිය නැහැ. ඒකනේ නලියන කොටස පැත්තක තියලා උඹ නලියවෙත්ත නැතත් නලිය වෙන පැවැත්මක් කියන එකක් තියෙනවා භවය කියලා. ආන්න ඒක බැලුවොත් කාගේ භවයත් එකයි. පොඩ්ඩක් මේ වැඩ නතර කරලා බැලුවොත් කාගෙත් මේ පැවැත්ම එකයි. අපිට ඔය කියන ඉත්‍රි පුරුෂ උසස් පහත් ભેද නැහැ. ඒව තියෙන එක පිළිබඳ අවබෝධ කරන සංඥාවල ඒක අපි අනිත් දවසට කතා කරමු. හොඳයි අපි එමුනම්. අනුමೋದනා ශීර්ෂයෙන් ඊතාවත ආදී ගාථා සජ්ජහනා කිරීමෙන් අපේ මේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ සැචිවාරය સમાપ્ત කරන කෙනම යෝජනා කරනවා. ඊතාවත